ගෞරවනීය මහා ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපේ මේ 62 වෙනි භාවනා වැඩමුළුවේ ධර්ම දේශනා මාලාවේ පළවෙනි ධර්ම දේශනාව ආරම්භ කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා ධර්ම ගෞරවයෙන් සාදුකාරය පාත්වමු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 සම්මුඛා පටිග්ගහිතං ශුඤ්ඤතා විහෙරයානන්ද ඒතරහි බහුලං විහෙරාමි තීති ස්වාමීන් වහන්සේ මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වගේ වැඩමුළුවකට භාවනා වැඩමුළුවකට සම්බන්ධ වෙන හැම අවස්ථාවකදීම යෝගාවචරයන් වශයෙන් අපි ශක්ති ප්‍රමාණින් අපි පරිපූර්ණ වෙච්ච නැති මුහුකුරවා ගත්තේ නැති ඒ චේතෝ විමුක්තිය නැත්නම් පඤ්ඤා විමුක්තිය සම්පූර්ණ කර ගැනීම සඳහා මුහුකුරවා ගැනීම සඳහා ශක්ති ප්‍රමාණෙන් අනුග්‍රහ කිරීමටයි මේ භාවනා මධ්‍යස්ථානයක් වශයෙන් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකෙදී ඒ අනුග්‍රහිතයත් අපි gedara dore ජීවිතයේ ඒ ගිහි සැප සම්බන්ධ තියෙන අනුග්‍රහිතයත් අතර සෑහෙන වෙනසක් තියෙනවා. ඒ නිසා සරුවචන් වහන්සේ භාවනා ජීවිතයකට දක්විය යුතු අනුග්‍රහිතය පිළිබඳව විශේෂයෙන් අපිට මතක් කරලා දීලා තියෙනවා. ඒවා අපි අර ගිහි ගෙදර සාමාන්‍ය ලෝකයේ ඉඳගෙන හත් කාරණාවට සාපේක්ෂව මේවා දැන ඉගෙනගෙන ඒවට හැකි පමණින් උරදී ලයිදී කටයුතු කිරීම තමයි අපි මේ ධර්මානුකූල වැඩපිළිවෙලක් එහෙම නැත්නම් සාසන අලංකාරයක් කියලා කියන්නේ. ඒ විදිහට මුහුකුරවා ගත්තේ නැති චේතෝ විමුක්තියක් ප්‍රඥා විමුක්තියක් මුහුකුරවා ගැනීම සඳහා අංග සම්පූර්ණ කර ගැනීම සඳහා දැක්විය යුතු අනුග්‍රහ පහක් සරුවචනාංශයේ අනුග්‍රහිත සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා ඒක සරුවඥ දේශිත සූත්‍ර පිටකයේ අංගුත්තර නිකාය පංචක නිපාතේ සඳහන් වෙලා තියෙනවා අනුග්‍රහිත සූත්‍රය කියලා. ඒකෙදී ඒ කාරණාට විතරක් අපි හිත යෙදුවොත් ਸਰුවචාන්සේ සඳහන් කළ තියෙනවා තමන්ගේ ආධ්‍යාත්ම ජීවිතයේ අංග සම්පූර්ණත්වයේ සඳහා සුතානුග්‍රහිතය සීලානුග්‍රහිතය සුතානුග්‍රහිතය සාකච්ඡානුග්‍රහිතය සමත අනුග්‍රහිතය සහ විපස්සනා අනුග්‍රහිතය කියලා අනුග්‍රහ පහක් යෝගාවචරය වග බලා ගන්නවා. ඉතින් ඒක සඳහා අපි භවනා වැඩමුළුවකට මුළු දෙනකොට මුලින්ම සීලයක පිළිපිටෙනවා. ඒ සීලේ සාමාන්‍යයෙන් අපි වෙනදක් කරන එකට වැඩිය ටිකක් අදි සීලයක් අලුත් එකක් බරපතල විදිහට ගත්තාම අපි එතනින් හිත ටිකක් අලුත් කරගන්නවා. අපි මේ සීලයක සමාදන් වෙලා ගිහි සපක් නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ අපි විශේෂයක් සඳහා සීලානුගහිතය ගන්න. ඊගාට සුතානුගහිතය කියලා කියන්නේ මේ කරගෙන යන වැඩේට නිතරම අවශ්‍ය කරන ධර්ම කරුණු අඩුපාඩුවකින් තොරව සපයන්නත් ඕනේ. ඒ වාගේම අනවශ්‍ය කරුණු අදාළ නැති කරුණු නොසපයන්නත් වග බලා ගන්න ඕනේ. එනිසා මේ භාවනාවේදී දක්වන මේ ධර්ම කාරණා හැම වෙලාවෙම ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කරනවා මිසක්කා නිකම් ගොඩ ගහගෙන ආඩම්බරයට තියාගන්න දේවල් නෙවෙයි. සුතානුග්ගහිතේදී භාවනාවට ගැලපෙන ධර්ම කොටාසයක් තමයි අපි ඉදිරිපත් කරන්න ඕන. ඊට පස්සේ සාකච්ඡානුග්ගහිතේ කියලා එකක් තියෙනවා. සාකච්ඡානුග්ගහිතේ කියන එක පසු කාලීනව අපේ සම්ප්‍රදායේ කමඨහං සුද්ධ කිරීම කියන ලස්සන වචنين ඉදිරිපත් කරන්නේ ඒ යෝගාවචරයෝ දන්න කියන කෙනෙක් එක්ක තමන් කරගෙන යන වැඩපිළිවෙල වෙදෙකුට ලෙඩෙක් ගුණාගුණ කියනසේ මෙන්න මෙහෙම මේ බෙහෙත බිව්වට පස්සේ මට මෙහෙමයි කියලා ඒ ගුණාගුණ සාකච්ඡා කිරීමක් සාකච්ඡානුග්‍රහිතය කියලා පොතේ තියෙන්නේ ඒක කමඨාන් සුද්ධ කිරිල කියලා අපි අරන්නේ භාෂාවේ කියන්නේ. ඒ අතරමැද ඒ කෙනා පරියංක වාසයෙන් සක්මන් වාසයෙන් හැකිතාක් සමතය සමත භාවනාව කරනවා. ඒක අපි කියනවා හිත ඒකාග්‍ර කරගන්නවා ඒකෝදි භාවයටපත් කරන්න පුළුවන් දේවල් අඩුම කැඩම සකස් කරනවා ඉතින් භාවනා මධ්‍යස්ථානකදී අපි ගොඩක් උත්සාහ කරනවා අන්න එවැනි කරුණු වලට සැපාය පරිසරයක් ඒ වාතාවරණයක් බොහෝ වැඩ බොහෝ වගකීම් වලින් අයින් වෙලා අපි සමතේට ගැළපෙන ක්‍රියාකාරකම් කරමින් රූප කර්මස්ථානක හිත පවත්නවා ඊට පස්සේ විපස්සනා අනුග්‍රහයේදී ඒ වැඩේට ඉස්සරහට යන ගමනට නැත්නම් ඇත්ත ඇති හැටිය දැකීමට අවශ්‍ය නැති මෙතෙක් කරපින්නගෙන ආපු හනමිටි ටික බිම තබනවා බිම තබලා වැඩේට ඕන ටික විතරක් අඩු කරනවා ඒක සාමාන්‍යයෙන් පසු කාලීන ආචාර්යවරු පෙන්ලා තියෙන්නේ ගොවියා තමන්ම වඩන ලද භෝගයේ එහෙම නැත්නම් පැලෑටිවල අනවශ්‍ය අතු ඉවත් කරලා කප්පාදු කරනවා වගේ. ගොවියම වඩාගත්ත, තනාගත්ත, ඒ ගහේ තියෙන කොළ වෙච්ච කොටස්, මකුල්දල් පැටිච්ච කොටස්, දිරච්ච කොටස් අයින් කරලා හොඳට කඳට අවුව වැටෙන්න උලන් වදින්න මල් පාල ගන්න නතු විතරක් ඉදිරි කරලා අන්තිව කපනවා. අන්නේ විදිහේ වැඩ කටයුත්තක් තමයි අපි මේ භාවනා කරන කාලෙදි කෙරෙන්නේ. ඉතින් මේ පැයි අපි බලාපොරොත්තු වෙන්නේ මේ සුතානුග්‍රහිතය කියන එකයි ඉස්මතු කරගන්න. සාරුවච්චන් වහන්සේ විසින් දේශිත ධර්ම කොටාස නිතරම ඒ හිතට ලං කරලා තියෙනවා. ඒක ගොවි පොලේදී කරන වැඩවලට බලන්නේ හේන් ගොවියක් ගොවිතැනක් කරන මිනිස්සෙක් කැලයට ගිනිලාලා දර පොඩි අතු පිච්චුනාට පස්සේ මහ කොටන් ඔක්කොම අයින් කරලා ඒවෙන් දඬුවට බැඳලා දඬුවට සාමාන්‍ය සීලානුගහිත වශයෙන් කියනවා වල් සත්තු ඇතුළට එන්නේ නැති වෙන්න දඬුවට ගහලා ඊට පස්සේ පැල ඇටි භෝග වපුරලා ඒ හේනේ කන් දැත්තේ සාමාන්‍ය වර්ෂා පොළොයට වර්ෂා ජලයට අහුවෙන්නේ නැති නැත්නම් අහුණාට වියලි යන පැලවලට පාවුලේ හදාගත්ත කුඹුර ලිඳකින් අවශ්‍ය පැලවලට වතුර ගෙනත් දාන්න. ඒකට පැලවලට වතුර දැමිල්ල වගේ තමයි සූතානුග්ගහිතේ. ඉතින් ඒකෙදී අර බුරුම ස්වාමීන් වහන්සේ මේකෙදී මතක් කරනවා තනි පොළවක නම් පාවුලේ නම් වතුර වැඩි වෙලා ගිල්ම කෑවොත් මුල් කුණු වෙනවා. කොනකට වැඩි දේවල් අහන්න ගිහිල්ලා අනවශ්‍ය දේවල් මේ භාවනා කරන කෙනාට අදාළ නැති දේවල් ඔළුවේ දාගන්න ගියාම ඒක මේ වතුර වැඩි වෙලා පාංශු ජල ප්‍රමාණය ඉහළ ගිහිල්ලා මුල් ජලයෙන් යට වෙලා මුල් කුණු වෙලා වගේ අන්තිමට ගංගා හැමරලා යනවා. හොයා ගන්න බෑ උඩ පැත්තේ මොකද උනේ කියලා උනට වැඩි වතුර දාන. ඒ නිසා ඒ දාන වතුර ගොවියට හැංගීමක් තියෙන්න ඕනේ. පෙනෙන්නේ නැති වුණාට අනවශ්‍ය විදියට පාංශු ජල මට්ටම උඩට එන්නේ නැති වෙන විදියට කන් දැත්තේ අවශ්‍ය තැන්න විතරක් වතුර දානවා වගේ මේ සූත අනුග්‍රහිතය දෙනකොට ලෝකේ තියෙන ඔක්කොම දැනු සම්භාර ඔළුවට දාගන්නේ අපි කිට්ටු කරගන්න හදාන්නේ අපි මේ ගමනට අවශ්‍ය කරන භාවනා උපදේශ සහිත නැත්නම් භාවනාමය දේවලට අදාළ සූත්‍ර කොටසක්. ඉතින් මේ වැඩමුළුවට මට යෝජනාවක් එවලා තිබුණා වෙන අතුරු යෝජනා නැත්නම් මේ මජ්ක්‍ධිම නිකායේ තියෙන ශුඤ්‍යත සූත්‍රය මේකට ආරමුණු කරන්නයි කියලා මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසකේ චූල ශුඤ්‍යත මහා ශුඤ්‍යත කියලා ශුඤ්‍යත සූත්‍ර දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදී මම අර ඉස්සල්ලා දේශනාව ආරම්භයේ මාත්‍රිකා පාඨයේ වශයෙන් තිබ්බේ චූල ශුඤ්‍යත සූත්‍රයේ ආරම්භ කොටාසේ දැක්වෙන පාඩයක්. ඒකෙදී ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුජාන් වහන්සේට සඳහන් කරනවා සරුවචන් වහන්සේ කපිලවස්තුවේ වැඩ ඉන්න වෙලාවක මට මෙහෙම වචනයක් අහන්න හම්බුණා ශුන්‍යතා විරයාණං විහෙරෙන්තාණං ආනන්ද ඒතරයි බහුලං විහෙරාමීති කියලා සරුවචනංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා ආනන්දේ මම බහුල කොට ශුන්්‍යතා විහෙරණේ යෙදෙනවයි කිය. පස්සේ දවසක සරුවචනංශේ ළඟට ගිය ආනන්ද ස්වාමීන් වහන්සේ හොඳට සිවුර ඇඳ පෙරවගෙන එකත් පස්ස පත්කඩේලා තුන් සැරයක් වැඳලා කියනවා තත්ත මේ බන්තේ භගවතා සම්මුඛාසුතං සම්මුඛා පටිග්ගහිතං ස්වාමීන් වහන්සේ මට එදා භාග්‍යසුන් වහන්සේ සම්මුඛේ මෙහෙම අහලා තියෙනවා සම්මුඛේ මෙහෙම පිළියර ගැනීමක් තියෙනවා මොකද්ද සරුවචනාංශය දා කියපු මම ශුන්්‍යත විහරහය විහරණයෙන් දැනත් දැනට බහුල කොට වසනවා කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ මට මේ ඔබ වහන්සේගෙන් ඇහිත් මේ වචනය කච්චිතේ බන්තේ සුසුතං මම හොඳට අහගත් එකක්ද මට මේ ඇහිච්ච ක්‍රමේ හරිද සුග්ගහිතං මම ඒක අල්ලාගත්ත හැටි ඔබ වහන්සේ කියපු දෙයමද මට මේ තේරිලා තියෙන්නේ සුමනසිකතං මම ඒක හොඳට මනසිකාරය පවත්තලා තියනවාද සුපරිධාරිතන්ති මම හොඳට හිතේ දරාගෙන තියනවාද නැත්නම් ඔබ වහන්සේ කිව්වේ වෙන එකක් මට අහුරු වෙන එකක්ද කියලා නැවත හාගිසිලක් මේ සාකච්ඡාවේ තියෙන්නේ මොකද්ද? සරුවඥාන්සේ විසින් ආනන්ද ස්වාමීන් වහන්සේගේ දැන ගැනීම හෝ වෙන කෙනෙක් දැන ගැනීම පිණිස ප්‍රකාශ කරන ලද ආනන්දේ මම මෙහිලා බහුල කොට ශුන්්‍යතා විහරණයෙන් ගත කරනවා කියන වචනේ. ඉතින් ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවච්චන් වහන්සේට මේ විදිහට නැවත මතක් කරාට පස්සේ සරුවච්චන් වහන්සේ කියනවා ඒ කාන්තේ මානන්ද උඹ මේක හොඳට අහලා තියෙනවා. හොඳට හිතට අරන් තියෙනවා. හොඳට මෙනෙහි කරලා තියෙනවා. හොඳට හිතේ ධාරණය කරගෙන තියෙනවා කියලා අර ආනන්ද ස්වාමීන් වහන්සේගේ ඒ ධර්ම හුරතලය ਸਰවචනසේ අගය කරනවා. ඇත්තටම ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවක ඒ ਸਰුවචනහන්සේ මේ අවසලා කුක්ගාලා අවසලා ගන්න මේ අවුරුදු 2006 කට පස්සේ බණහන අපි ගැන හිතලා වෙන්න ඇති. ආනන්ද ස්වාමීන් වහන්සේට අනන්තවත් ඒ වගේ දේවල් ඇහෙන්න ඇති. නමුත් උන්වහන්සේ අග්‍රෝපස්ථායක වශයෙන්පත් වෙනකොට උන්වහන්සේ ਸਰවචනාංශයෙන් වරයක් ගත්තා. ඔබ වහන්සේ යම් තැනක මම නැත්තනක බණක් කිව්වොත් මට ඇවිල්ලා ඒක කෙටියෙන් කියලා දෙන්න මට ඕන වෙලාවක ධර්ම සැකයක් පහළ වුණොත් මට ඔබ වහන්සේ ගාට යන්න අවසර ඕනේ. මට ඒක නැවත පිළිවිසින්න ඕනේ. හැබැයි ඔබ වහන්සේට ඕන වෙනලාට මට කතා කරන්න බෑ. ආ පුදුම කොන්දේශයක් දැම්මේ ආනන්ද ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ඕන කරලා වෙලාවට මම නැහැ. මං මං එන්නේ මට මං ඉන්න තැන මට විවේක ඕනේ. මම ඔබ වහන්සේට උපරිම තලකන්න. හැබැයි මට ඕන දෙයක් හම්බුනොත් ඔබ වහන්සේලඟ අහන්න ඕනේ කියලා. ඉතින් හරි දාලා දඬු නීති ටිකක් දාලා තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේ නිලේ බාරගත්තේ. ඇත්තටම සරුවච්චන් වහන්සේගෙම ඉල්ලීමක් අනුව. මේ මේ හොරතල් මේ. ඒකෙන් හම්බ වෙච්ච සරුවචනාංශ ඉදිරිපිට ගිහිල්ලා කරන මේ පුදුමාකාර තෙදවන්ත පුදුමාකාර වරේකින් ඒ ශාසන බාහිරදාර කාර්යයෙන් ආනේ ස්වාමීන් වහන්සේ මම මේ අහපු දේ හරියට ඇහුවද ස්වාමීන් වහන්සේ මම ඒක හරියට අල්ලගත්තද මම ඒක හරියට මෙනෙහි කරාද මම හිතේ ධාරණය කරගත්තද කියලා මේ sannivedanaya පිළිබඳ PhD කාර්යයකටවත් තේරෙන්නේ නැහැ මේ ටික. උන් ඇහුණයි කියලා හිතාන මොනවදෝ කියන අම්මෝ පචේ මට මම මෙහෙම ඇහුවා සම්මුඛය ඇහුවා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා පැලෙන්න බොරු කියනවා. ඇත්තටම මේ නිවන් දකින අදහසින් නෙවෙයි ඊව කටයුතු කරන්නේ. මෙතන එහෙම නෙවෙයි සරුවචනාංශගේ ප්‍රකාශයේ නැවතමතු කිරීම ආනන්ද සෝංශේ ලාභ සත්කාර සම්මාන පිණිස නෙවෙයි තියෙන්නේ. තුන්හාසේ පිරිසුදු කරගන්නවා සුණාත ධාරේත චරාත ධම්මේ කියලානේ සරුවචනාංශේ වටින දෙයක් ප්‍රකාශ කරන්නේ. එසේ නම් මහණෙනි මනාවකට ආසව හිතේ දරාගනිව් ඒ අනුව හැසිරෙව් මේ විදිහට අවධානය ලක් කරලා තෙද කරලා තමයි සරුවචනන්සේ ධර්මයක් දේශනා කරන්නේ ඒකම සරුවචනන්සේගේ නැවත හාගිස්සනකොට ආනන්ද සාංශය අහනවා ස්වාමීන් වහන්සේ මම මේක හොඳට අහලා තියනවාද මම මේක හොඳට හිතේ දරාගෙන තියනවාද කියන එක වචන ගානකින් සුද්ධ කෙරුවට පස්සේ ඒ හැම වචනයකටම අර්ථ ඡායාවක් තියෙනවා. මේ නිකන් කට කහනවට කියන වචන නෙවෙයි. හැම අර්ථ ඡායාවක් තියෙනවා. එකින් එකට එකින් එකට තුඩු දෙන වචන මේ වගේ තියෙන. එකකින් පොඩ්ඩක් ඉහාට තල්ලු කරනවා. අනිත් එක ඊගාවකට තල්ලු කරනවා. අනිත් එක ඊගාවකට තල්ලු කරලා දැන් මේකට සරුවචනanse හා කිව්වනම් ඔක්කොම අනුමතයි. ඔක්කොම අනුමතයි. ඊට පස්සේ තමයි මේක ඉතින් සර්වඥ භාසිතයක් එහෙම නැත්නම් අංග සම්පූර්ණ දේශනාවක් බවට පත් වෙන්නේ. අන්නේ විදිහට මේ දේශනා පිළිබඳව තමයි සූත්‍රය පිළිබඳව පසුබිම සකස් වුණාට පස්සේ මේ දැන් ඔක්කොම දැන් මේ අහන අපිත් අවධානය දැන් යොමු වෙනවනේ මේ මොකාටද අපි ගෙනියන්න හදන්නේ කියලා. කොහාටද යොමු කරන්න හදන්නේ කියලා. ඉතින් එහෙම මොනවාක්වත් පසුබිමක් නිදානයක් හඳුන්වා දීමක් නැතුව අපි එදිනෙදා කරන කතා වලට කියන්නේ සම්පප්පලාප කියලා. කිසියම් තේරුමක් නැහැ. අරය අහගෙන ඉන්නවා මෙහා කියනවා. ඊට පස්සේ තව එකක් කියනවා අහගෙන ඉන්න මනුස්සර තේනවා කිසිම චාරයක් කීට කොන්දක් කිතිම තථා ශරීරයක් නැහැ. ඔහේ කතා කරනවා. ඒකට ඒව නිකන් සම්පප්පලාප වලට වැටෙනවා. පව් වෙනවා, පව් සිද්ධ වෙනවා. ඒවට අපි සාමාන්‍යයෙන් කියන්නේ සම්පප්පලාපයත් පොඩි වුණාට කර්මපතයක්. කර්මපතයක් කියලා කියන්නේ අපායට ගෙනියන්න පුළුවන්. සතෙක් මරණ එක යම්තාක් අපාගාමි කර්මපතයක් වෙනවද? ඒහා සමානමයි සම්පප්පලාප. ඒ නිසා අපි දවසට හත්තු මැරුව නැතුවට පච කෙල කෙල ඉන්නකොට කිලෝරක් නැති අකුසල් සිද්ධ කරගන්න. දවසකට අපි එකතු කරගන්න මේ වගේ අකුසල් ප්‍රමාණය කොච්චරද කියලා දන්නේ ඒවා පරිසම්දෙන කොටයි තේරෙන්නේ අයියෝ අපි මෙච්චර දන් දුන්නා මෙච්චර සිල් රැක්කා ඇයි අපිට මෙහෙම වෙන්නේ නමුත් ඒ ගණන් හිලවුනේ කතාවට ගියාම වැඩේ යනවා නම් උසාවියක වගේ රාජසභාවක වගේ සංඝයාගේ විනය කර්මික වගේ ඒකම නැවත නැවත අස්වල තුන් සැරයක් විතර අස්වල දැන් මොකද කියන්නේ මම මේක ඊක හරනම් හා කියපන් නැත්නම් නිකන් හිටපන් කියලා මේ ක්‍රමේ යන්නේ. මේක අද ලෝකේ තියෙන හොඳම ඕනම සભ્ય සම්මත සමිතියක කිරණ ක්‍රමේ හිතන් දෙපා මේක අනිත් කට්ටියන් අපිට ඉගෙන ගන්න කියලා මේක සරුවච්චන් වහන්සේ ලෝකෙ පිහිටවපු ව්‍යාකරණයක්. ඒ ව්‍යාකරණයේදී හොඳ සීපුද්ධියෙන් කිව්වා ඔව්ද ඔව් එච්චරයි ලියුම් අසං කෙලි නොතාරිස්ලා ඒ ඔක්කොම බරු කෙලින්ම ගියා ඇහුවා ඕනම් ඔව් නැත්තන් නෑ එච්චරයි තියෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ අපි එහෙම කිව්වට අපි ගණන් ගන්නෑ. අපි නොතාරිස් කෙනෙක් ඉසලාසම් කරන්න ඕන. එහෙනම් අස්සන තියන්න ඕන. අපේට මෙච්චර ගාණක් තියන්න ඕන. ඒ තරම් අපේ වචන බොල්. අපි වචන වල ගන්න දෙයක් නැහැ. ඒ සරුවත් භාෂිත වචනය ඇහුවත් ඒතේන සත්‍ය වජ්ජේන සොත්තිමේ හෝතු සබ්බදා. ඒ සත්‍ය වචනේ ආනුභාව බලයෙන් මට සපතක් වේවා කිව්වම මන්ත්‍රයක් වෙනවා. ඒ නිසා අපි ධර්මයක් අහනකොට ධර්මයක් දේශනා කරනකොට කමඨාන සුද්ධ කරනකොට පසුබිමට සාපේක්ෂව කතා කරන්න. ආවට කියන කතා කරුවොත් ඉතින් මුලදි මුලදි නම් ඉතින් අපි ඉගෙන ගන්න කාලේ අපිට එහෙම සිද්ධ වෙනවා. නමුත් ටිකට යන්න යන්න යන්න යන්න සරුවචනංශ අපිට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් කළ දෙනා විතරක් නෙවෙයි කෙලෙස් අඩු කරනවා විතරක් නෙවෙයි අපි ව්‍යාකරණෙත් හදනවා. අපි ඉදිරිපත් කරන ක්‍රමය හදනවා. ඉදිරිපත් කරන පසුබිම සකස් කරනවා. එකකින් නතර වෙන්නේ කෝවක දාලා උණු කරලා වක් කරලා ගන්නවා වගේ දිගට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ කියවනකොට මෙවැනි සූත්‍රයක් කියවනකොට තියෙනවා ඒ පසුබිම සකස් කරනකොටම වැටේ ගැඹිරත්වය. මේ අඬ හදන්නේ නිකන් වල්පල් කතාවකට නෙමෙයි මේ සම්පප්පලාපයකට නෙමෙයි ගැඹිරත්වය කියලා. මෙන්න මේ විදිහට ඒ තමන් කරන් හදන කතාවේ තේමාව දෙන්න හදන පණිවිඩයේ සාරාර්ථය දුන්නට පස්සේ දැන් සරුවචන් වහන්සේ විස්තර කළා දෙනවා මේ ශුන්්‍යතා විහරණය කියන එක එහෙම නැත්නම් ශුන්්‍යතාවක් හන්ති නැත්නම් ශූන්‍යතාවයටපත් වීම නැත්නම් ශූන්‍ය වාසය කිරීම කියන එක පිළිබඳ අර්ථය. ඒක කවදාකවත් අපි හිතපු එකක් නෙවෙයි. ඒක සරුවචන විග්‍රහය. එහෙම නැත්නම් නෛර්යානික විග්‍රහය හැම වෙලාවෙම ප්‍රායෝගික එකක්. හැම වෙලාවෙම ඉදිරියට තල්ලු කරන එකක්. හැම වෙලාවෙම පටිච්ච සමුප්පන්න එකක්. හැම වෙලාවෙම ක්‍රියාවට කරන්න ගන්න පුළුවන් එකක්. නිකන් උදු මූල ධර්මයක් විතරක් නෙමෙයි. ඒ නිසා සරුවචනාංශයේ ශුන්්‍යතා විහරණය නැත්තම් ශුන්්‍යතාවක් කන්තිය ඊට පස්සේ නිදර්ශන මාර්ගයෙන් ගෙනහැර දක්වනවා. ඒක කාටවත් තේරෙන එකක්. ඒකයි මේ සරුවචනාංශකේ තියෙන උදාරත්වය. එතකොට සරුවචනාංශය සඳහන් කර දෙනවා ආනන්ද දැන් මේ කියන කතාව වෙනකොට සරුවචනාංශයේ ඉන්නේ ජේතවනාරාමේ පුබ්බාරාමේ විසාකා මහෝ පාසිකාව කරලද මිගාර මාතු පාසාදී. එතකොට ਸਰවචාන්සේ දැන් මිගාර මාතු පාසාදීට සාපේක්ෂව ශූන්‍යතාවය කියලා දෙනවා. ආනන්ද දැන් අපි ඉන්නේ මිගාර මාතු පාසාදී ඒකේ අලි ඇත් හරක් අස්සයෝ වෙලඹුන්නේ නැහැ. ඒ නිසා මේ මේ මිගාර මාතු පාසාදයේ හත්තික වාස බලවේන ශුන්‍යක්. මේකේ මේ අරණ්‍යයක් වුණාට මෙන්න මේ જાති නැහැ. ඒ වගේ මේකේ ජාතරු රජතන් නැහැ. මේකේ දැන් රන් රෙදි මුතු මැණික් මොනවත් නැහැ. ඒ වගේ මේකේ ස්ත්‍රී පුරුෂයන්ගේ සංගණිකාවකුත් නැහැ. මිනිස්සු ඇවිල්ලා භෝජ මේ මේ භෝජන සංග්‍රහ පවත්තන පාටි දාන ඒ මොකකුත් නැහැ. නමුත් මේකේ භික්ෂු සංඝයා ඉන්නවා. ඒ නිසා මම කියනවා ආනන්ද මගේ මේ ඉගැන්වීම ක්‍රමයේ හැටියට මේක ඇත්තස් අස්ස බෙලඹුන්ගෙන් ශූන්‍යයි. මිලමුදල් පරිහරණයෙන් ශූන්‍යයි. ස්ත්‍රී පුරුෂ කියලා කියන්නේ කාම භෝගින් මෙතන අදහස් කරන්නේ කාම භෝගින් ශූන්‍යයි එසේ නමුත් භික්ඛු සංඝස්ස පටිච්ච ඒකත්තං ඒකාත්මී භාවයට පත්වෙච්ච භික්ෂු සංඝයා ඉන්නවා අපිට සාමාන්‍යයෙන් ශූන්‍ය කියන වචනේ අහනකොට සියල්ලෙම හිස් කියන වචනයයි අපේ හිතට ස්වභාවයෙන් නගින්නේ. නමුත් සරුවචන හංසමේ ඕනම තැනක් අරගෙන ඒ තැනේදී මේ තැනේ නැති දේවල් පිළිබඳව පෙන්නලා දැන් මේ තියෙන දේ මේකයි කියලා හරියට පරිච්ඡේද ඥානයක් ඇති කරනවා. පිරිසිදු දැනීමක් කරනවා මේකේ ඇත්තු අස්සු වෙලඹු හරක් නැහැ. රන් රිදී මිල මුදල් නැහැ. ගිහි කාමභෝගින් නැහැ. මෙතන භික්ෂුණී නෝ. ඉතින් ඒක මම හිතනවා අපිට සාමාන්‍ය භාෂාව දන්න ඕන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. එහෙම තේරුම් ගත්තට පස්සේ සරුවචනංශ කියනවා එහෙම ගත කරන වේලාවක ඒකේන මෙතන වල් සත්තුන්ගෙන් නැත්නම් සිවුරංග සේනාවට අයිති නැත්නම් ශ්‍රී පාබල ඒ වලින් තොර වෙලා ඉන්නවනම් එයාගේ හිත ඒව පිළිබඳව හිත කරදර ගන්න ඕන කමක් නැහැ. මෙතන සත්තු අස්සයෝ හරක් විලඹ ඉන්නවනම් කීකරු සත්තුන උන්ට කන්න බොන්න හොයන්න එපායි. ගාල් තනන්න එපායි. ඒ උන් වල් සත්තු නම් අරස වෙන්න එපායි. දැන් උන්ගේ ශූන්‍යයි. ඒක නිසා මට එවැනි සත්වෙන් ඉඳීමෙන් ඇති කාය දර්ථයක්, කාය දඬු වෙන ගතියක්, බය වෙන ගතියක්, කෝල වෙන ගතියක් තියෙනවා. ඒකෙන් මගේ හිත දැන් ශූන්‍යයි. ඒ වගේම මේක මිලමුදල් තිබ්බනම් අරස කරන්න එපායි. බැංකු ගිණුම් පවත්වන්න එපායි. බදු ගෙවන්න එපායි. ඒව නැහැ. ඒක මම දන්නවා. ඒ නිසා මට මේ මිලමුදල් සම්බන්ධව යම් ආකාරයක දරතයක් මට අරසව සලසන්න ඕනේ. හොරුන්ගෙන් හතුරුන්ගෙන් බේර ගන්න ඕනේ. මේක තව තනවා වඩා ගන්න ඕනේ. මේ පිළිබඳ දරතයක් ඉන්නෙත් නැහැ. ඒක මේ ස්ත්‍රී පුරුෂයන් සහිත මේ කාමභෝගී ලෝකයකට ගිහාම ඒ පුදුමාකාර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන පවතින තැන. ඒකේ ගොජ්ජ දාන කෙලස් කඳක්. ඒ ගොජ දැවීමක් නැහැ. ඒක නිසා මට මේ එක එක නවීනය ගරුක කරන්න සදාචාරය කියලා දෙන්න ඔබ මෙහෙම හිටපන් මෙහෙම හිටපන් කියලා කාටවත් කියන දෙයක් නැහැ. මේක එහෙම මේ ගිහි ඉගෙන් ආකීර්ණ නැහැ. මේකට බුදුහාමුදුරු කියන්නේ විජන වාතය කියලා. ජනයා ප්‍රාශ්වාස කරන ලද වාතය නෙවෙයි මෙතන තියෙන පිරිසිදු වාතය. ජනයා ප්‍රශ්වාස කරන ලද වාතය කියලා කියන්නේ අපි කියන්නේ හඩු ගඳ කියලා එකක් තියෙනවා. සෙනඟ වැඩි වෙච්ච තැන තියෙනවා හඩු ගඳ. ඒකයි උඟ දෙනෙක් ඔය සෙන්ට් ගන්නෙ. දන්නවා සෙන්ට් ගාවේ නැත්තම් හඩු ගඳයි කිය. මේකේ හඩු ගඳක් නැහැ. මේ ගස් කොළන් වලින් එන හොඳ පිරිසුදු වාතයකට බුදුහරණ විජන වාතේ ජනයාගෙන් තොර වාතේ තියෙන්නේ. ඒ නිසා මේකදී මේ ස්ත්‍රී පුරුෂයන්ගෙන් කාම භෝගින් ඉන්න තියෙන ඒකම් කරච්චල් නැහැ. මේක ඒකාත්මී වූ සංඝයා ඉන්නවා. ඒ බව දන්නවා. ඒ නිසා යාට ඇත්තුන් අස්සයන්ගෙන් හරකුන්ගෙන් වෙන කාය දරත නැහැ. මිලමුදල් පරිහරණයේ තියෙන කාය දරත මෙහෙත් නැහැ ඇත්තෙත් නැහැ. කාමභෝගීන් එකතු වෙලා කියන නඩු ඇහිලි චෝදනා කිටලි අරයාගේ මගේ කේලාම් කතා හිස් වචන පරිසය මොකක්වත් නැහැ. මෙන්න ඒක ආත්ම භාවයටපත් වෙච්ච භික්ෂු සංඝයා ඉන්නවා. ඒක නිසා යම් කිසි කෙනෙක් මම කියන මේ ශූන්‍යතා විහරණයේ යෙදෙනවා නම් එයා ඒ වෙනකොටත් ඇත්තුන්ගෙන් අස්වෙන්ගෙන් හරකුන්ගෙන් බෙලඹුන්ගෙන් ගන්න පුළුවන් දුක් කරදොලින් ශූන්‍යයි. එයා ඒ වෙනකොටත් මිලමුදල් පරිහරණයෙන් ඇති වෙන යම් කායදර්ථයක් තියෙනවා නම් කායදර්ථ කියලා කියන්නේ දල දඬු ගති. ඇඟ දඬු වෙනවා, හිත දඬු වෙනවා. මේක හොරු ගණීද? මේක වැඩි කරගන්නේ කොහොමද? ගොඩක් තියෙනවානේ. ඒව නැහැ. ඒකෙන් එයා හිත ශූන්‍යයි. ඒ වගේම මිනිස්සු වට වෙච්ච ගමන් කාමභෝගී මිනිස්සු වට වෙච්චාම ඒක අමුම අමු අසුචි ගොඩක්. ගණ්ඩම දෙයක් නෑ. ඒගොල්ලෝ පාලනය කරන්නයි, නොමනා කටයුතු කරන්නයි ගොඩක් දෙනෙව්වත් නෑ. නමුත් භික්ෂු සංඝයා වහන්සේලා ඉන්නවා. උන්වහන්සේලා කොහොමදත් ඒකාත්මයි. මෙන්න මේ නිසා ඒකාත්ම වෙච්ච මේ භික්ෂු සංඝයා කරේ යති අසුඤ්ඤ භාවය ඒක ශූන්‍ය දෙයක් නෙවෙයි අසුඤ්ඤ භාවය මත හොඳට හිත ඒකෝදි භාවයටපත් වෙනවා චිත්තම් පක්ඛන්දති පසීදති සම්තිත්‍තති අදිමුච්ඡති කියලා කියනවා මම දැන් ඉන්න තැන ඉන්නේ භික්ෂුන් වහන්සේලා විතරයි. උන්වහන්සේලා යම් ප්‍රමාණයකට ශිෂ්ටාචාර වෙච්ච, සම්ප්‍රදාන කරගත වෙච්ච, මහාත්ම ගතිය ඇති සංස්කෘතියක් සහිත හැදිච්ච පිරිසක්. එතකොට ඒ ස්වාමීන් වහන්සේලා ඉඳීමත් ඒ ස්වාමීන් වහන්සේලා ඉඳීම හරහා අර තිබුණු කංකරච්චල් නැතිවීමත් නිසා භික්ෂුන් වහන්සේලා කෙරෙහි හිත පක්ඛන්දනේ වෙනවා හිතේකට පැනලා යනවා. හිතේ ඒකට බැස ගන්නවා. මෙහෙම භික්ෂුන් වහන්සේලා ඉන්නකොට ඉන්න නිසයි මේකේ ඇත්තු අස්සු හරක් වෙලඹු නැත්තේ. භික්ෂුන් වහන්සේලා ඉන්න නිසයි මුදල් පරිහරණයක් නැත්තේ. භික්ෂුන් වහන්සේලා ඉන්න නිසයි මේ ගී කාමභෝගින් මේක හිස්. ඒක නිසා ඒ වගේ ධර්ත භාවයෙන් නැතිවීම යන්තාක් ශූන්‍යතා විහරණයෙන් අගය කරනවාද ඒ අගය කරන්න කරන්න එවැනි දෙයකට හේතුබූත වෙච්ච මුල් වෙච්ච භික්ෂුන් වහන්සේලා කෙරේ පක්ඛන්දනයක් ඇති වෙනවා හිත බැස ගැනීමක් සිදු වෙනවා පසීදති ඒතකොට හිතනවා මේ මේ භික්ෂුන් වහන්සේලා මෙතන නොහිටියා නම් මෙතන මිගාද මිගාරමාතු පාසාදී නොවුනා නම් මෙතන පූර්වාරාමේ නොවුනා නම් මෙතනත් කාම ලෝකෙන් කොටසක් ඒ නිසා එහෙම වුණා නම් මට මෙතන ඇත්තුන්ගෙන් අසුන්ගෙන් හරකුන්ගෙන් වෙලඹුන්ගෙන් කංකරච්චල් දිනවා හිත පීඩ වෙන්න තිබුණා මුදල් පරිහරණයෙන් මිල මුදල් අත ගැහමෙන් වෙන චිත්ත පීඩා එන්න තිබුණා. කාම භෝගීන් ඇවිල්ලා මේකට අයිතිවාසිකම් කියනවා. ඒ නිසා මට දැන් ඒක නෑ. ඒ නිසා භික්ෂුන් වහන්සේලා කරේ පහදින හිතක් ඇති වෙනවා. සම්තිත්ථති අනේ මෙතනම ඉන්න නැත්තම්. ඒක හොඳට පట్టල වෙනවා මේ හිත. ඒ වාගේම අදිමුච්ඡති කියලා කියන්නේ විශේෂයෙන් හිත විමුක්තියක් ලබනවා. මේ නිසා සරුවචන්සේ සඳහන් කළා තියෙනවා මේකට ශුන්්‍යතාවක් අන්තිය කියලා කියනවා. මේකට කියනවා මේ භූමියේ මේ අනවශ්‍ය කරදර නැහැ. භික්ෂුන් වහන්සලා ඉන්නවා. අන්න එවැනි තැනකට මම පැමිණිච්ච නිසා මම මෙන්න මේ මේ කරදර වලින් අයින් වුණා කියලා. මේක අපි සාමාන්‍ය යෝග ජීවිතයට සම්බන්ධ වෙන්නේ අරඤ්‍යගතව රුක්ක මූලගතව ශුඤ්ඤාගාරගතව කියලා අපට සතිපට්ඨාන සූත්‍රයේ වචනයක් තියෙනවානේ. චරොචන්සේ සඳහන් කරනවා ඇත්තටම බොක්කෙම්ම හදවතින්ම ඔබට අවශ්‍ය නම් සතිපට්ඨානේ පිටවඬ අරඤ්‍යගතෝවා. ඊවල දොර අතහැරලා ගැලීට රිංගපන්. රුක්කමූලගතෝවා. ගහක් මොණ්ඩ බලෙන්තන් ශුන්‍යාකාරගතෝවා. ශුන්‍යාකාරගත වෙනවයි කියලා කියන්නේ මේ මිගාර මාතුපාසාදයට ගියා. එහෙම නැත්නම් පූර්ව ආරාමයට ගියා. එතන ඇත්තු අස්සු හරක් වෙලඹු නැහැ. මිද මුද පරිහරණයක් නැහැ. කාමභෝගයෙන් නැවිලා හැසිරෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලා ටිකක් එන. ඒ කියන්නේ කාමයෙන් වෙන්වීම සඳහා කටයුතු කරන පිරිසක් ඉන්නවා. උන්වහන්සේලාගෙන් සහ ඊතුමන්ගෙන් ශුන්‍යතාවයට බාධාවක් නැහැ. එතන කොච්චර සෙනග හිටියත් ඒක සෙනගකට ගණන් ගන්නේ නැහැ. ඒ හැම කෙනාම එතෙන් ආ විවේකේ බලාගෙන. ඒ හැම කෙනාම එතෙන් ආ පිරිසුදුකම් බලාගෙන. හැම කෙනාම එතෙන් ආ විවේ නිස්සද්ද භාවය බලාගෙන. ඒ නිසා ඒක එක්කනේ තව කෙනෙකුට බාධා වෙන්නේ නැහැ. ඒක නිසා ඒ තියෙන භික්ෂුන් වහන්සේලාගේ පිරිච්ච ගතියම අනිකුත් කංකරච්චල් අයින් කිරීමට හේතු වෙනවා. ඒක නිසා මෙතෙන් ආවට පස්සේ භික්ෂුන් දකින්නකොට පක්ඛන්දති පසීදති අධිමුච්ඡති කියන විදිහට මුන්නාන්සලා මෙතන ඉන්න තෙද නිසානේ අර තියෙන කරදර නැත්තේ කියලා Tamanට ඒ එවැනි පරිසරයකට යෑම නිසාම අපි මංගල සූත්‍රයෙන් ගත්තොත් අසේවනාච බාලනයා බාලයක් අසේවනාච බාලාණං වෙන්න නම් පණ්ඩිතානංච සේවනයක් තියෙන්න ඕන. මේ දෙක එකිනෙකට සාපේක්ෂයි. මේ දෙකෙන් ඉස්සෙල්ලා කතා කරන්න ඕනේ පණ්ඩිතානංච සේවනේ නෙමෙයි අසේවනාච බාලාණං කියන එක. මංගල කාරණා මංගල සූත්‍රේ <clears throat> ලහ ගහනකොටම අටයි ඊව වගේ අසේවනාච බාලාණං පණ්ඩිතානංච සේවනං කියලා. දැන් යෝගාවචරයක් දැනගන්න ඕනේ. පිස්සු පියාට්ටොත් එක ගත කරන්න ගත්තොත් අනුකම්පා කරන්න ගත්තොත් බල්ලොත් එක බුදියා ගත්තොත් මැක්කොත් එක තමයි නැගිටින්න වෙන්නේ. බල්ලන්ට බනින්න එපා. මැක්කන්න බනින්නත් එපා. ඇයි බුදියන්නේ උන් එක. ඒතකොට කියන්නේ ඉන්න හරියක් ඉන්නේ බල්ලෝ නම් මොකද කරන්නේ? ඒකට කියන්න තියෙන්නේ අපේ කැමැත්තක් තියෙනවා අලිපන්තික සමාජිකත්වයට වැඩිය බලුපන්තිය නායකත්වයට. ඉතින් අපි බල්ලෝ ගාවට යන්නේ අපිමයි. අලිපන්තිකට ගියොත් අපිට හම්බෙන්නේ සමාජිකත්වයේ විතරයි. <clears throat> බලුපන්තිකට ගියොත් නායකත්වය හම්බ වෙනකොට බල්ලන්ට හරි ගමන්නේ නායකත්වය කියලා බල්ලොත් එක්ක බුදියන්නේ ගියාම මැක්කොත් එක්ක බුදියන්නේ ඇහැරෙන්න වෙන්නේ. ඒ නිසා පඬිතු ඕන තරම් මේ ලෝකේ ජීවත් වෙනවා. ඊ ඇත්තෝ බල්ලෝ වගේ දඟලන්න යන්නේ අලියෝ වගේ තනි වෙලා තනි අලියා වගේ ජීවත් වෙනවා. ඒ ඇත්තෝ එන්නේ යන්න මහමෝදේ නාන්න ඒ බයිලා නැහැ. ඒගොල්ලෝ ආරාධනා කරන්නෙත් නැහැ. නමුත් එල්ලිගෙන හිටියොත් අර විශාල බාල પરම්පරාවකට ආයිබෝන් කියන්න පුළුවන්. නැත්තම් Taman මේ ශිල්පේ දන්නේ නැත්තම් ඒ බාලයාටත් පඬිතියටත් දෙකටම සමසේ සලකන්න ගියොත් කවදාකවත් අනුකම්පාවක් බලාපොරොත්තු වෙන්න එපා බාලයාගේ. ඒ නිසා බාලයන් ඇසුරු කිරීමේ බෙදාගෙන යන පරිප්පුවක් තියෙන එතන. මේ නිසා Taman දැනගන්න ඕන ශූන්‍යාකාරගත වීම විශාල ගිහිගයක් අතහැරීමක්. විශාල ඥාති පරිවට්ටයක් අතහැරීමක්. විශාල භෝග පරිවට්ටයක් අතහැරීමක්. ඊට පස්සේ ආයේ ගිහිල්ලා ශුන්‍යකාරේ ඉන්නකොට මට ධ්‍යාන ලැබුණේ නැහැ, මට මාර්ගඵල ලැබුණේ නැහැ, මට අභිඥා ලැබුණේ නැහැ, මොකක්වත් ඕනේ නැහැ. අරණ්‍යගත වීමම අදිමුත්‍යයක්. අරණ්‍යකට යෑමම අදිමුත්‍යයක්. ඒකේ පැහැදීමම නිවනක්. ඒකේ පිහිටීමම ලකූ ජයග්‍රහණයක්. ඒක නිසා එවැනි හැකි සංඥාවක් පුරුදු කරපු නැති කෙනෙකුට හම්බෙච්ච අවස්ථාවේ තියෙන සුබ ලකුණු ටික දකින්න බැරි කෙනාට කවදාහක ශුන්‍යතා විහරණයක් නැහැ. ශුන්‍යතා වක්කන්තියක් ඇත්තෙත් නැහැ. එයා බලන්නෙම මේ කැලියට ගියත් මේ රිලව් ඉන්නවනේ. කැලියට ගිය සර්පයෝ ඉන්නවා. මිනිස්සු එනවා. මං බලාපොරොත්තු වෙන්නේ අංග සම්පූර්ණ භාවේ නැහැ කියලා ඒකේ අඩුපාඩු ටික විතරයි දකින්නේ. එහෙම කෙනාට කවදාකවත් මේ ලෝකේ කිසිම තැනක භාවනාවට සුදුසු මානසිකත්වයක් චිත්තක්ෂණයකටවත් එන්නේ නැහැ. ඒ නිසා සරුවචන්ද බොහෝම ප්‍රසිද්ධ කාරණාවක් ගැන හරපානවා. යම් වෙලාවක තමයි මේ විශාල කැපකිරීමක් කරලා මිගාරමාතු පාසාදයක් එහෙම නැත්නම් පූර්වාරාමයක් වගේ තැනකට ගියාට පස්සේ ඒකේ 100%ක් නිවන 100%ක් පිරිසුදුකම 100%ක් නිස්සද්දකම 100%ක් නිවන් දක්වා බලාපොරොත්තු වෙන්න එපා. ගමේ නගරයේ තියෙන කාම්භෝගීත්වේ නැති ඊට වැඩිය ටිකක් හොඳ තැනක් තියෙනවා. ඒකෙදි මේ ටික තියෙනවා මේ ටික නැහැ නැහැ කියලා කියන්නේ එව්ව තිබුණා නම් එව්වෙන් එන්න තියෙන කාය දරත, චිත්ත දරත නැහැ. ඒ විනෝඩ මෙන්න මේ ටික තියෙනවා කියලා. ඒ යෝගාවචරය මෙන්න මේ කරන කල්පනා ක්‍රමයට කියනවා හැකි සංඥාව කියලා. දැන් මෑත කාලෙදී ඒක එන්න පටන් ගත්තා පොසිටිව් තින්කින් ධනාත්මක චින්තනය කියලා. ඒ ධනාත්මක චින්තනයේ කවදාකවත් කේවල තත්වයක් බලාපොරොත්තු වෙන්න එපා. ඒකේ තියෙන සාපේක්ෂක තත්වයක්. තිබුණට වැඩිය හොඳ තැනක් මිසක් අංග සම්පූර්ණ තත්වයක් මේ ලෝකේ නැහැ. මෙන්න මේ තිබුණට වැඩිය හොඳ තැනකට ගිහිල්ලා හොඳ තැනට යෑම නිසා Taman එන්න තිබුණු දුක් කරදර දර්ථ රාශියක් අයින් ප්‍රමාණ කරගන්න බැරි කෙනා කවදාවත් සන්තුෂ්ත කරන්න බැරි අත්‍රිත්‍ය ඡාවෙන් පෙළෙන කෙනෙක්. මානසික අසහනෙන් පෙළෙන කෙනෙක්ියත් එක්ක එයාටත් භාවනාවක් නැහැ. එයා ඉන්න තැන අනික් කාට භාවනාවකුත් නැහැ. ඒ නිසා යෝගාවචරය දැනගන්න ඕනේ අපිට කවදාකවත් මේ 100 100ක් කුණු තියෙන තැනක ඉඳලා 100 100ක් පිරිසුත් තැනකට යන්න බෑ. අපිට තියෙන කුණු තියෙන තැනින් අඩු තැනකට යනකොටම ඒ අඩු වෙච්ච දරත ප්‍රමාණය, ඉතී දරදඬු ගති, රළුපරළු ගති අඩු වෙච්ච බව <coughs> පිළිබඳ ප්‍රමාණකරණයක් අපි ඒකට කියනවා පරිච්ඡේද ඥානය පිරිසිදු දැන ගැනීම කියලා. ඒක Tamanට කරගන්න බැරි නම් ඒක නා නිතරම නොලැබිච්ච දේ ගැන කනගාටු වෙනවා මිසක්කා. Tamanට ඒ වෙනකොට ලැබිච්ච මේ ඉදිරි ගමන පියවර සලකා බලන බැරි කෙනා අර කියන අත්‍රිච්ඡතාවේ මුන්නව දුන්නත් මදි තත්ත්වයටපත් වෙනවා. එයාට මේ ශුන්්‍යතාවක් හන්තිය කියන එක තේරෙන්නේ නැහැ. එයාට මේ ශුන්්‍යතා විහරණය තේරෙන්නේත් නැහැ. ඉතින් ඒක පාරම සම්පූර්ණ පිරිසුදුකමක් බලාපොරොත්තු වෙනවා. අපි මේ මේ සූත්‍රය අපි මේ දක්වා උත්සාහ කරපු තේරුම් ගන්න උත්සාහ කරපු ටික අපි යෝග ජීවිතයට එනතම් පළවෙනියෙන්ම අද ඉස්සෙල්ලාම කියලා භාවනා වැඩ පිළිවෙලට ආපු යෝගාවචරයේ පැත්තේ කල්පනා කරලා බැලුවොත් ඊ යෝගාවචරය අපි හිතමු මේ ආපු පළවෙනිම භාවනා වැඩසටහන කියලා ඉතින් ඒක ලොකු වෙනසක් තමන්ගේ ජීවන රටාවේ තමන් කවුරු හරි තම්බලා දෙන බතක් කාලා කොහරි එල්ලලා තියෙන පැදුරකට වැටිලා තවත් ඒ වගේ භාවනා යෝගාචර පිරිසක් එක්ක ඉන්නවා අම්මා තාත්තත් එක්ක ඉන්නවට වැඩිය සතුටින් පවුලේ ඈත් එක්ක ඉන්නවට වැඩිය සතුටින් රාජභෝජනේ කෑමටත් වැඩිය සතුටින් ඒ ගත කරන නිසා ඒක ලොකු අත්දැකීමක් වෙනවා මේකට කියනවා හිත අලුත් කරගන්න ගොඩක් හේතු වෙනවා ඊට පස්සේ මෙතෙන් ආවට පස්සේ යාට ඒ උපදේශ පන්ති දෙනවා මේ වකල යුතුයි මේ අනකල යුතුයි මෙන්න කාලසටහන මෙන්න වාඩි වුණාට පස්සේ කරන්න ඕන දේ මෙන්න සක්මන් කරනකොට කරන්න ඕන දේ මෙන්න එදිනදා ජීවිතේ කරන්න ඕන දේ කියලා අපි මෙතෙක් කල නොහුරුණු පුරුදු අමෝතුම උපදේශ පන්තියක් ලැබෙනවා. ඉතින් එතකොට ඒකන ආධුනිකයක් නම් තියෙන්නේ බය ගෞරව සම්ප්‍රයුක්ත බයක්. මේ කොහොම කරන්නද කොහොම Tamanට ගලප ගන්නද කියලා. ඉතින් යෝගාවචර හිත බලාපොරොත්තු වෙන්නේ ඒ Taman අර මේ වැනි දෙයකට තීන්දුවක් කරනකොට බලාපොරොත්තු වෙච්ච උත්කෘෂ්ඨම தත්තේ Tamanට ලැබෙයි. මං ඊයතින් හරි දුර්වලයි. මම මේක කරලා නැහැ. මම ආදුනිකයි. ඉතින් පැත්තකින් බයක් එනවා. අනිත් පැත්තෙන් ගෞරවයක් තියෙනවා. ඒ නිසා සබකෝල එහෙම නැත්නම් කෝඩු ගති ගොඩකින් ආකීර්ණ වෙච්ච ජීවිතයක් තමයි වැඩමුළුවේ පළවෙනි දවස් තුනේ යෝගාවචරයක් ගත කරන්න. ඒකට හුරු වෙනවයි කියන එක ඇත්තට දවස් තුනක් මදි පමණයි. සෞඛ්‍ය සම්පන්න මනසක් නැති කෙනෙකුට. හොඳ සෞඛ්‍ය සම්පන්න මනසක් තියෙන කෙනෙකුට නම් දවසක් දෙකක් තුනක් යනකොට කාලතරණ ටික අහුරු වෙලා අනික් අයත් එක්ක අවශ්‍ය වෙලාට සාමූහික භාවනාවට සක්මන් පරියන්කට යන්න ටික ටික ටික ටික හුරු වෙනවා. ඒක භාව මම ගොඩාක් භාවනා මධ්‍යස්ථානට ගිය මිනිසෙක් නෙමෙයි. බොහොම සුළු ප්‍රමාණයකට ගිහිල්ලා තියෙනවා. ඒ ගිය හැම දවසෙම මම අත්දැකපු දෙයක් තමයි පළවෙනි දවස් තුන ඉස්සල්ලාම කුඹරකට අලුත් කන්නේට කුඹරට බහපු ගොවියෙක් ආවේ. ඒ ගොවියා මුළු කාලෙම ගොවිතැන් කරත් කන්නේ අලුතෙන්ම ඉස්සරහාම ගිහිල්ලා වනාත සුද්ධ කරලා ගොවිතැන් මේ බින්නගුම හරි නියරමඩ තියන්න හරි පටන් ගත්තොත් ගෙදර එනකොට ගම්මමාගේ විනිවල්කට තම්බලා තියෙනවා. පළවෙනි දවසේ පුදුම ඇඟට අමාරුයි. මොකද අර මෙතෙක් කල් කරපු ජීවන රටාවට වෙනස්ව අවුවේ අවුවේ පිපාසේ ඒ මහන්සිලා වැඩ කරපුවාම හවසට හරියට ඇඟරි දෙනවා. ඒ දෙවෙනි දවසෙත් මේ වෙනිවලකට කොත්තමලි තම්බන. දවස් 3ක් විතර ගියාට පස්සේ තමයි ගොවිතැනට අලුත් කන්නට පුරුදු වෙන්නේ. ඊට පස්සේ වැඩ කරේ නැත්තම් අමාරුයි. මේ මුල් දවස් තුනේ කොච්චර දක්ෂ ගොවියෙක් වුණත් යෙදිච්ච ගමන් අමාරුයි. ඒ වගේ තමයි යෝගාවචර මෙහි ආවට පස්සේ යෝගාවචරගේ හිත කලඹන වික්ෂිප්ත කරන ගොඩාක් කරුණු තියෙනවා. ඒ දක්ෂයා ඒක අලුත් කරගන්න හේතු කරගන්නවා. අදක්ෂයා ඒක බයකට හේතු වෙනවා. අන්න එහෙම ඉඳලා අපි හිත මේ යෝගාවචරය දැන් ඉඳගත්තයි කියලා. දැන් ඉඳගත්තාම චිත්‍ර රූපයක්ම වා ගන්නවා. මට දැන් නිමිත්ත පහළ වෙයි. මට දැන් අර ඥානෙ පහළ වෙයි. මේ ඥානෙ පහළ වෙයි කියලා මොන බිබික්කමක්වත් හම්බ වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්න හම්බ වෙන්නේ. එච්චරයි වෙන්නේ. උඩ දානවා, දඟලනවා. මේක කරකොල අතෑරි වගේ බලුවමනයක් වගේ ඔළුව තෝන්තු වෙන්න පටන් ගන්නවා. එතකොට වෙනවා මල හොන්තුයි දැන් මේ ආවේ දුක නැති කරන්න මේක දැන් දුක වැඩි කරනවා. පරියංගට ඇවිල්ලා වාඩි වෙච්ච ගමන් කටු කොහලක දාලා කටු බෙරේ පෙරලනා වගේ නూరు නුපුරුදු පරිසරයක පුදුම වදයක් දෙනවා. හොඳට ඕම කල්පනා වෙනවා අනේ මේ වෙලාවේ ගෙදර හිටියා නම් ඔය කකුල් දෙක උඩ දාන පුටුවක් උඩ ඉඳගෙන ජොලියේ ඉන්නවා. දැන් මේ මොකද්ද උනේ? ඉතින් මේ මනුස්සයාට වෙන්න තියෙන්නේ අර කබලෙල් ලිපට වැටීමක් ආධුනිකයා. එවැනි හිතක් එවැනි අසරණ හිතක් එවැනි කලකොල වෙච්ච හිතක් ඇති කෙනෙකුට මේක නම් ඇත්තට මේ වගේ සූත්‍රයත් අතර පැටි වෙන්න ඉඩ තියෙනවා. නමුත් අපි එවැනි කෙනා දවසක් පුරුදු වෙලා පුරුදු වෙලා පුරුදු වෙලා භාවනාවට පුරුදු වෙලා පුරුදු වෙලා කල්පනා කරලා බැලුවොත් ඉස්සලාම දවසේ මම ගියේ වෙලාවේදී මම මගේ පුංචි ලෝකේ හිර වෙලා තනි වෙලා කෝඩු වෙලා මොන්න තරම් වදයක් වින්දද කියලා දැන් මම පුරුදු වුණාට පස්සේ දිනචරියාවකට හුරු වුණාට පස්සේ තේරෙනවා එදායේ මං කරපු ඒ නూరుනු පුරුදු වැඩේ නිසා නේද අද මේ විදිහට මට හුරුවක් ලබන්න පුළුවන් උනේ. අරක අර අනතුරුදායක தത്വෙට අචීර්ණ தത്വෙට නూరుනුපුරු தത്വෙට මම පසුබෑවනම් මට අද තියෙන මේ මේ විවේකේ මේ යෝගාවචන අඳුර ගන්න ගතිය සත්පුරුෂයන් දැන ගන්න ගතිය කැමරු සූත්‍ර අහන්න පුළුවන් ගතියට එන්න හම්බ වෙන්නේ ඒ නිසා අර ආධුනිකයාගේ මනස ධර්මානුකූලව විස්තර කරන්න නම් දැන් පුරුදු කෙනෙක් විදියට පළපුරුදු කෙනෙක් විදියට තමන්ගේම ඉස්ලාම් භාවනාවට ගිය දවස කල්පනා කරලා බලනකොට එයාට මේ ශුන්්‍යතා විහරණය හරහා දෙන අර්ථකථනය තමයි එදා මම පරියංකයට ගියා. මට කිසිම ආනාපානයක් අහුනේ නැහැ. මට කිසිම සතියක් පිහිටියෙත් නැහැ. මට කිසිම භාවනා ඉස්පාසුවක් තිබුණෙත් නැහැ. නමුත් මම gedara හිටියානම් ඒ වෙලාවේ මගෙන් කයෙන් සතුම් මැරීම හොරකම් කිරීම සහ කාමමිත්‍යාචාරී ධාරයට යන වැඩ වෙන්න ඉඩ තිබුණා. නමුත් මම මේ ඉඳගෙන හිටපු ටිකේ කාය දුස්චරිතය මොනම කායික ක්‍රියාවක්වත් උනේ නැහනේ. කාය තැම්පත් වෙලා තිබුණානේ. මේක පොඩි දෙයක්ද? මොන්නම කායික ක්‍රියාවක්වත් කරන්න නැතුව මට විනාඩි දෙක තුනක් ඉන්න පුළුවන් වුණා. එහෙම නැත්නම් 10ක් 15ක් ඉන්න පුළුවන් වුණා. පැය භාගයක් ඉන්න පුළුවන් නම් ඒ කායික ක්‍රියා නොකර සිටීමෙන් ඇතිවෙච්ච ඒ කුසලතාවේ ඒ යෝගාචරය සමාදන් වෙන්නේ යා දක්ෂ යෝගාචරයක් වෙච්ච දවසේ මේ ශූන්‍යතාව විහරණය තේරුම් ගන්න දවසේ තමයි එනතන් ඒ වෙලාවේ තේරෙන්නේ අනේ මම මේ ගෙදර හිටියනම් මේ වෙලාවේ මම ඇතින් පෑගිලා සතෙක් මැරෙන්න ඉඩ තිබුණා. මම දුන්න සත්තුම දන්නේ නැති කෙනෙක්ගේ දෙයක් ගන්න ඉඩ තිබුණා. එහෙම නැත්නම් විෂම දර්ශන දිහා බලලා මට කාමයේ පහළ වෙන්න තිබුණා. නැත්නම් කාම මිත්‍යාචාර වෙන්න දැන් මේක හිටියේ උනේ නැහැ. මේකටත් වඩා බොහෝම ගැඹුරට තේරෙයි. ගෙදර හිටියනම් කොච්චර සම්පප්පලාව කතා කරනවා. ගෙදර හිටියානම් දෙමලිච්චෝ ආවේ. කච්ච කච්චේමනේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් කටකම දෙයියාවක් නැහැ. එක්ක කවුරන් කියන පච අහනව නැත්නම් කාටද පච කියනවා. දැන් අඩු ගානේ මේ හිටපු පැයි වෙන විනාඩි 10දී වචන කතා කරේ නැහැ. ඒකට වචී දුස්චරිතයක් නෙවෙයි වචී ක්‍රියාකාරකමක් උනේ නැහැ. මේ දෙක ඇති. මේ දෙකම ඇති මේ දෙක තමයි අවශ්‍ය කරන්නේ මනෝ සුචරිතයට දුස්චරිතයට බලපාන නිසා එක තැනක වාඩි වෙලා හිටියා වචන කතා නොකර හිටියා. නමුත් හිතනද යම් කෙනෙකුට තමන්ටම මට මෙහෙම විනාඩි 10ක් 15ක් ක්‍රියා නොකර නැත්නම් කායිකව චේතනාපූර්වක කය හසුරවන්නේ නැතුව චේතනාපූර්වකව වචන හසුරවන්නේ නැතුව ඉඳලා ඒක සමාදම් වෙන්න. කිරණ එක වෙනම දෙයක් ඒක සමාදම් වෙන්න නැත්නම් ඒ සංඤී භාවයටපත් වෙන්න කොච්චර ප්‍රගමනයක් වුණාට පස්සේද මේ සංඤී භාවය ඇති වෙන්නේ කියලා. අන්න ඒ නිසා මේ බණ අහනකොට යම් කෙනෙකුට තේරෙනවා නම් මම ඉස්සල්ලාම වරද්ද වරද්ද කෝඩු ගතියට කෝල ගතියට ගිහිල්ලා අරණ්‍යගත වෙච්ච නිසා ශුන්‍යාකාරගත වෙච්ච නිසා රුක්මුලක් පුරුදු කරපු නිසා අද නම් මට විනාඩි 30ක් 40ක් ඉඳගෙන ඉන්න පුළුවන් අරමුණ අල්ලා ගන්න පුළුවන් ඉඳලා ඉල්ල සතියත් පිහිටනවා මේ තීරයට මේ හේතුනේ මම එදා ඒ කාය දුස්චරිත වලින් මගේ හිත ශූන්‍ය වෙලා තිබෙච්ච නිසා වචී දුස්චරිත වලින් මගේ හිත ශූන්‍ය වෙලා තිබුණා. හැබැයි මනෝ දුස්චරිත තිබුණා. ඒකට එයා දන්නවා කාය දුස්චරිත නෑ ශූන්‍යයි ඉංගින තියෙන බාධා නෑ. වචී දුස්චරිතෙන් ශූන්‍යයි ඉංගිට බාධා නෑ. හැබැයි මනෝ දුස්චරිත තියෙනවා. ඒක දැන් පුංචි කරලා. මේ මනෝ දුස්චරිත වලට අඩු කරන එක තමයි සීලක ඉඳලා සීල ශික්ෂා ඉඳලා සමාධි ශික්ෂාට යනවා කියන්නේ. සීල ශික්ෂාව කියන්නේ කාය වචන දෙක කීකරු කර ගැනීම. ඊට පස්සේ අපිට සීල ශික්ෂාව ඇති කරන බත් කාලා ගෙදර ඉඳලා බුදියා ගන්න පුළුවන්. නමුත් ඒක අතහැරලා ඊට පස්සේ සමාධි ශික්ෂාට අවශ්‍ය කරන විදිහට මාතු මේක අර මාතු පාදාදයට යනවා. දැන් අරණ්‍යයකට යනවා. රුක්ක මූලගත වෙනවා. ශූන්‍ය ගණන 100%ක්ම පරාදයි. නමුත් සීල ශික්ෂාවේ අංග සම්පූර්ණ පරිපූර්ණයක් පිරිච්ච ගතියක් තියෙනවා. එතකොට හොඳට තේරෙනවා කාය වචන දෙක තැම්පත් කරාට මනස දෝරේ ගලන. පුදුමාකාර අවිසිල්ලක් අවිසෙනවා. gedara hitiyටත් වඩා කැළඹිලි ගතිය වැඩි. කෝල ගති වැඩි. ඇවිස්සිච්ච ගත වැඩි. ඒ වුණත් මෙතන ශුන්්‍යතාවක් අන්තියක් තියෙනවා. කාය දුස්චර්ය වලින් අඩු ගතියක් තියෙනවා. වචී දුස්චර්ය අඩු ගතියක් තියෙනවා. මේක කවදාද අපි මේක සමාදම් වෙන්නේ? කවදාවත් සමාදම් වෙන්නේ අපිට හිතෙන්නේ අනේ මෙච්චර මහන්සිලා ඇවිල්ලා හිටියට මට ධ්‍යාන හම්බුන්නේ නැහැනේ මට මාර්ගඵල හම්බුන්නේ නැහැනේ මට අභිඥා හම්බුන්නේ නැහැනේ මට අරක නැහැ මේක නැහැ කියන මිසක්කා මෙන්න මේ අගය කිරීම මේ තමන්ගේම පුංචි ඉදිරි පියවර හැකි සංඥාවෙන් බලන්න දන්නේ නැති කෙනා බුදුමාකාර දරත තත්වයකටපත් වෙන දලදරු තත්වයකට මානසික කායික ඇති වෙන නිසා බුදුරජාණන්සේ පළවෙනිම ශුන්්‍යතාවක් අන්තිය පෙන්නන්නේ හොඳට දන්න ප්‍රසිද්ධ නිකන් ආධුනික යෝගාවචරය පවා එකවරකට හරි අත්දකපු දර්ශනයකින්. නමුත් ඒ යෝගාවචරය ආධුනිකයෙක් වේවා මධ්‍යම වේවා ප්‍රවීණයෙක් වේවා ඒ කෙනා ඒ ලැබෙන ශුන්්‍යතාවක් අන්තිය බුද්ධහාමුදුරපවාගේ කරනවා. මොකද දන්නවා මෙතනින් තමයි හැබැයි වෙනස වෙන්න පටන් ගන්න. අපි සියල්ලංග සම්පූර්ණකම් හිටියොත් කවදාකවත් අතට බහින්නේ. ඒක වෙන දෙයක් නෙවෙයි. ඒ නිසා අපිට පුළුවන් ප්‍රමාණය කරන ගියාම බුදුරජාණන් කියනවා සබ්බපාපස්සා කරණම් කියන එක සිද්ධ වෙනවා දැන්. කායික වාචසික අකුසල් කර්ම නොවීම සමාදන් වුණාට පස්සේ තමයි කුසලස්ස උපසම්පදා වෙන්නේ. තමන්ගේ කුසලතාවයට එළඹ වාසය කරන්න පුළුවන් වෙන්නේ මේ කාලය ඇතුළත තමයි කාය දුස්චරිත උනේ නැහැ. මේ කාලය ඇතුළත මගේ වචී දුස්චරිත උනේ නැහැ කියන හැකි සංඥාවෙන් තමයි එයාට ගන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුසසුන කියනවා තමන්ගෙන් ඇති වෙන චිත්ත මනෝ දුස්චරිත තියෙනවානේ. හිතට රාගය පහළ වෙනවා කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්දාදී පංච නිවර්ණ පහළ වෙනවා ඒක දන්නවා දැන් මම කාය දුස්චරිත නැති වෙනකොට වචී දුස්චරිත නැති වෙනකොට මේක ගොජ දානවා ඒක ස්වභාවිකයි ඒකට හොඳට හිත තියාගෙන ඉන්නකොට <clears throat> මතුවෙන චිත්ත tattya හැකි සංඥාවෙන් එතන යෝනිසු මනසිකාරී එතන ශුන්‍යතාවක් අන්තිකමේට බැලුවොත් යාට මේ මතුවෙච්ච චිත්ත tattwe හොන්දට පැහැදිලිවම පේනවා. සපේලා කියන්න පුළුවන් මට ඒ වෙලාවේදී ගොඩක්ම තිබුණේ හිතවිලි ප්‍රශ්න. මට ඒ වෙලාවේ තියෙන වේදනාව වැඩිකම. මට ඒ වෙලාවේ තියෙන සද්ද බාධා ආදි වශයෙන් ඒ ඇති වෙන දේවල් වලට හොඳට බැහැගෙන පිළිසිදුව මෙන්න මේ දේ උනේ කියලා කියන්න පුළුවන් නම් ඒකට අපි කියනවා සාකච්ඡානුග්‍රහිතය කියලා, කමඨාන් සුද්ධ කිරීම කියලා. එයා ඒක බොහොම ආඩම්බරෙන් කියන්නේ. මම ඉතින් කාය දුස්චර තුනේ නෑ වචී දුස්චර තුනේ නෑ නමුත් භාවනා කරගෙන ඉන්නකොට එක්ක අරමුණට හිත ගියා නැත්නම් අරමුණට හිත ගියේ නෑ මට හොඳට ඕ මෙන්න මේ විදිහ හිතවිලි මට වේදනාව මට සද්දාව කියලා එක සද්දයක්වත් එක හිතවිල්ලක්වත් එක වේදනාවක්වත් නොසලකා හරින එක අස්තර විස්තර අංජන ව්‍යංජන අනුව්‍යංජන අංග ප්‍රත්‍යංග සේරම අල්ලා ගන්නවා අල්ලා ගන්න යා දන්නවා මම මේ වචී මනෝ දුස්චරිතයට හේතු වෙච්ච කරුණු හොඳටම දන්නවා. විස්තර සහිතව දන්නවයි කියලා කියන්නේ මගේ හිත හොඳට ඕම කාය දුස්චරිත වෙලා නැහැ. කාය දුස්චරිත ශූන්‍යයි. වචී දුස්චරිත ගිහිලා නැහැ. ඒකෙන් ශූන්‍යයි. ඒ වෙනුවට මනසේ පැවතිච්ච නීවරණ ටික හරි පැහැදිලි රිසර්ච් එකට ලියපු පේපර් එකක් වගේ හරියට කියන්න පුළුවන් මං ඉඳගත්තාම මට මේ මේ ටික උණයි කියලා ලැජ්ජාවක් එන්නේ නැහැ මොකද එයා දන්නවා ඒ ටික ගත්තේ ඊට වැඩිය ගොරෝසු කෙලෙස් ධර්ම දෙකක් අයින් කරලා කාය දුස්චරිත වචී දුස් අයින් කළා මනෝ දුස්චරිත ඇතිවිච්ච දේ පිළිබඳව පක්ඛන්දති පසීදති සම්තිට්ඨති අදිමුච්ඡති කියන විදිහට කැඳේ ගලබිර වගේ කියයි. මේ විදිහට ඔක්කොටම නම් හරියන්නේ නැහැ. කවදාහකවත් කවුරුවක්වත් මම ආනාපාන භාවනා කරන්න ගියා. මට කිව්වේ මේ ඉඳගෙන ඉන්න කය දිහා බලන්ඩයි එමන්ක දිහා බලාිනකොට ආනපානේ හරි පිම්බිමෑ කියලා හරි මතුවේ ඒක දිහා බලන්ඩයි කියලා නමුත් කිට්ටු කරගන්න හම්බුන්නේ මට ද්වේෂය මට රාගය මට නිදිමත තමයි කකුල් දෙක බුදුම විදිහට වේදනාව දුන්නා එහෙනම් මේ බාහිරේ හද්ද නිසා මට කාංකරච්චලෙක හරියන්න හම්බුන්නේ නැහැ කියලා ඒ වෙන දේවල් තණ්හා මාන දිට්ඨි වලින් තොරව ඇති හැටිය වාර්තා කරන්න නම් එයා අනිවාර්යයෙන් මේ වෙලාවේ කාය දුස්චරිත නොතිබිච්ච එකේ විවේකයේ වචී වචී දුස්චරිත නොතිබිච්ච එකේ විවේකයේ බුදුන් අපට පෙන්ලා දෙන තාලෙට තේරුම් ගත්ත කෙනෙකුට විතරයි මේ මනසේ ඇතිවෙච්ච විස්තර ධර්ම කොටාශයක් ඇදිරත් කමඨාන් සුද්ධ කිරීමක් විදියට ස්වාධීන වார்த்தාවක් විදියට දෙන්න පුළුවන්. නැත්තම් එයා හැම වෙලාවෙම ඉදිරිපත් කරන අයියෝ මෙච්චර මහන්සි වෙලා මට බොඩ්ඩක්වත් ආනපනින්න හම්බුන්නේ මට අර්ග කරදර වුණානේ මේ කරදර වුණා කියන කනපින්දම් කියවණක් තමයි තියෙන්නේ. ඒක කනපින්දම් ගන්න දෙයක් නෙවෙයි. මේක ඇස්පනා අපිට දැකපු දෙයක්. හිත තිබ්බෙනම් ඉඳගෙන ඉන්න කයිදියා බලාපන් කියලායි ආනපානේ බලපන් කියලායි හිතියේ නෑ. මේක ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි. මේ ශුන්්‍යතාවක් අන්තිය දන්නවනම් එහෙම නැත්නම් මේ ශුන්්‍යතා විහරණය දන්නවනම් මේක දන්නේ නැති වුණොත් ඒක නා නිතරම අර බලාපොරොත්තු වෙච්ච தත්වෙමට හම්බුන්නේ කියන පෙරදිච්ච වැරදිච්ච බංකොලොත් වෙච්ච මානසිකත්වයෙන් කතා කරන්නේ. මෙන්න මේක තමයි කෙලේශයක් පිළිබඳව දෙන්න තියෙන හොඳම අර්ථකථනය. කෙලෙසෙන් කරන්නේ කොච්චර පිරිසිදු තත්වයක් කරන් දුන්නත් කුණු ටික ගැන කතා කරනවා. වැරදිච්ච එක ගැන කතා කරනවා. වැරදිච්ච එක ගැන කතා කරනවා කට ඌල් කර කර චෝදනා කර කර කතා කර කර ඉන්නවා. හැබැයි කොච්චරක් පිරිසිදු දේවල් රාශියකද ඉන්නේ කියලා තේරෙන්නේ නැහැ. මින් මේක වෙනස් වෙන්න ඕන. අපි අපි දැනගන්න ඕනේ අපි බුදුහාමුදුරුත් එක්ක වැඩ කරන සාක්‍ය පුත්‍ර සාක්‍ය දීතාවන් බව. අපි දැනගන්න ඕනේ මේ ලක්ෂ කෝටි ගණන් ඉන්න මිනිස්සුયો මෙච්චර සතුම් මරද්දි මෙච්චර හොරකම් කරද්දි ප්‍රසිද්ධියේ කාමීත්‍යාචාරය කරද්දි අපි givisagena ශික්ෂාපදවල පිහිටලා ආඩම්බරයෙන් අපි සතුම් මැරීම නොකර ඉඳලා තියෙනවා. අපි තම ආඩම්බරයෙන් දින දෙකක් කාලා හිඟා කාලා ජීවත් වෙනවා තියෙනවා. අපි ආඩම්බරයෙන් කාමීත්‍යාචාරයෙන් වෙන් වෙලා තියෙනවා. අපි කවදද මේ ගැන සතුටු අපි හැම වෙලාවෙම බංකොලොත් වෙච්ච කොම්පැනි එක රන් කරන කට්ටිය වගේ අර වර්ධිච්ච පරිචිද්ද වල කන කතා කරනවා. ඕන්නක තමයි කෙලෙස් වල අර්ථකථනය. ඒකම gedara හිටියොත් කටකම දෙයියාකට පචකෙලින කට. වහගෙන පැයක් ඉන්නවා කියන කොච්චර පිනක් දපා. මේ ලෝකේ සද්ද දූෂණය කරන්නේ නැතු ඉන්න එක. අපි කවදද මේක ගැන සතුටු වෙන්නේ? අපිට හිතෙනවද කවදාද මේකට සතුටු නොවි ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා? කවදාවත් බෑ. බෑ කියලා බැරියමලේ බෑ කියලා බැරියමලේ බෑ බෑ බෑ බෑ තමයි එළුවෝ වාගේ හැම වෙලාවෙම බෑ බෑ බෑ කියන. ඒ සරුවචනාන්තර වෙනවා මේ යක්ෂයා මේ බෑ කිව්වට කොච්චර පියවර රාශියක් ඉදිරියෙන් තියලා තියෙන්නේ කියලා. ඒ කෙනාට කවදාකවත් තේරෙන්නේ නැහැ මොකද සරුවචනාංශ බලන්නේ සම්පූර්ණ සිටියේ මේ මේ මනුස්සයා ඉන්න තැන. ඊ මනුස්සයට වෙන්නේ අපි මෙච්චර කැප කරගෙන ආව අනේ සත්ත පහකවත් මොකවත් හම්බුනේ නැහැ ධානයක් හම්බුනේ නැහැ අභිඥත් නැහැ ආනාපානෙත් නැහැ මාර්ගඵලත් නැහැ බිස්නස් පාඩුවේ බංකොලොත් කියලා. ඒ නිසා සරුවචනහන්සේ වගේ පශ්චාත්තාප වෙන පිරිසක් හම්බ වෙච්චාම ක්‍රම හතරකට ඒ කෙනාට දිස්නයක් ලබා දෙනවා. තෙදක් ලබා දෙනවා. සන්දස්සේති සමාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියලා. එයා බුදුරජාණන්සේ කරන්නේ ඔබ සංසාර ගමනත් එක්ක බලනකොට අද හිතපන් බුදුන් දැකලා ඉන්නේ. නැත්තම් බුද්ධෝත්පාද කාලෙක ඉන්නේ. ඔබ හිතපන් ඔබට මනුස්සාත්ම භාවය හම්බෙලා තියෙන පෙර කළ පිනකට. ඔබ නිකමට හිතපන් ලෝකෙ කොච්චර අංග විකල වෙච්චි මන්ද බුද්ධික කොච්චරක් ඉන්නද ඔබට මොකක්වත් නැහැ. ඔබට අංගපතක ඔක්කොම තියෙනවා. ඔබ හිතපන් ඔබට ඕන කල්යාණ මිත්‍රයොත් තියෙනවා. පැවිදි වෙන්න ඕන නම් පැවිදි වෙන්න පුළුවන්. සද්ධර්මයක් තියෙනවා. ඔය tie ඔක්කොම තියේදී මොනවද දෙන්න හැන්දනකම් කතා කරන්නේ. එහෙම ඉන්න අමන තකතිරු මරි මෝඩ පිරිස අතර උඹ මේ වෙනකොටවත් සීලයක පිළිහිටලා. හිතන්නේ සීලයක පිළිහිටපුවම අපි අයිති වෙන්නේ කොච්චර පුංචි සුළුතරයකටද කියලා. දුස්සීලකම ප්‍රසිද්ධිය කියාපාන අම්මන මරි මෝඩ දේශපාලනඥයන් අතර තකතිරු ආර්ථික විශේෂඥයන් අතර සමාජ විද්‍යාඥයන් අතර අපි පැහැදිලිව කියන අපේ කිසිම දේශපාලන එල්ලයක් නැහැ ආර්ථික ලාභයක් නැහැ සමාජයේ තත්වයක් ඕනේ අපි සීලය රකින්නයි කියලා පොඩි සෙල්ලමක්ද අපි මේ සිල් රකින්නේ කවුරුත් පිනවන්නද නැත්නම් ආදායම් බද්දෙන් නිදහසෙන්න ගහන පචද මෙව්වා එහෙනම් දැන් කහකට නම්බුනාම ලැබෙන්නද කවද අපි සන්තෝෂ වෙන්නේ කවදාද අපි සන්තෝෂ වෙන්නේ? ඊට පස්සේ සමාදන් වෙච්ච සීලෙ මම විනාඩියක් රැක්කා. මෙච්චර මේ කෙලසිච්ච මේ විසම ලෝකයේ එක විනාඩිය සිල්ලකයි කියලා කියන්නේ පොඩි සිල්ලමක් කියලා හිතනවා. අසුචි වලක ඉන්න පණුවෙක් සන්ලයිට් සබන් ටිකක් ගාලා නෑ වගේ. නාල ආයෙත් බහින කක්ක ගොඩේ තමයි. ඒත් අඩු ගානේ අසුචි වලක හිට පණුවෙක් ගොඩ ඇවිල්ලා නෑ වගේ. මෙවුවා මෙවුවා ලෝකේ තියෙන අසිරිමත්ම දේවල් ආශ්චර්යවත් දේවල් අභාග්‍යයකට වගේ යෝගාචරය කවදාකවත් සලකා බලන්නෙත් නෑ සමාදම් වෙන්නේ නෑ බුදුරජාණන් වහන්සේ මේක සම්දර්ශනය කරලා පෙන්නකොට විතරයි අපිට තේරෙන්නේ මෙච්චර දීර්ඝ ගමනේ අපි මෙතෙන්ට එනකන් ඇවිල්ලා තියෙන බුදුන්ගෙන් පිහිට ලැබලා නෙවෙයි අම්මා අප්පා අපිට කියලා නෙවෙයි අපේ යාළුවෝ කියලා නෙවෙයි අපේම තියෙන ලොකු තෙදකින් අපි මෙතෙන් ඇවිල්ලා තිනවා ඒක ඒක අසත්පුරුෂයෙකුට පාවතරයෙකුට අකල්‍යාණ මිත්‍රයෙකුට පේන්නෙම නෑ. මොකද අසත්පුරුෂකම කියලා කියන්නේ හොඳ නොදකින්නකම. කල්‍යාණ මිත්‍රත්වයක් නැති කියලා තියෙන්නේ පවුමයි දකින්නේ. අපි වට කරගෙන ඉන්නේ සම්පූර්ණ අසත්පුරුෂෝ. වට කරගෙන ඉන්නෙම දුස්සීලෝ. ඒගොල්ලන්ගේ නම්බුනාල ලැබෙනවා කියන්නේම තට්ටු වෙලා ඉවරයි. ඒ නම්බුනාම කිව්වල හම්බුනා නම් ඉවරයි. ගණන් ගන්න නැතුව ඒගොල්ලන්ගෙන් කොංගුණයි කියලා කියන හොඳම ලාභේ. සරුවතෙන් සඳහන් කර තිනවා අහං නාගෝ සංගාමේ චාපාතෝ පචිතන්තරං අතිවාක්‍යං තිතික්කිස්සං දුස්සීලෝහි බහුජ්ජනේ මම යුදට වන් නැත කුසී. දුන්නෙන් විහිදීන ඊතල විඳිනවා මොකද දුස්සීලෝයි බහුජන බොහෝ ජනයා දුස්සීලයි. ඒ මිස බුදුහාමුදුරණත් ගහනවා දේවදත්තටත් ගහනවා අසුචියටත් ගහනවා රත්තරන් කොටත් ගහනවා උන්ට කිසි චාරයක් නැහැ මම මොකටද ඕකට ගණන් හදාන්නේ මම මොකටද ඕවා ගැන කනගාටු වෙන්නේ මම එහෙව් ලෝකේ මම ඔක්කොමලා පිළිබඳව සලකලා මං සතුන් මරන්නේ නැහැ මං හොරකම් කරන්නේ නැහැ මම කාමීත්‍යාචාර කරන්නේ සමාදන්ව රකින්න සීල අපි විනාඩියක් රැක්කනම් ඒ මනුස්සයාට තේරෙනවනේ විනාඩියක් දැකපු එක විනාඩි දෙකකට ගෙනියන්න මට පෞරුෂත්වයක් තියෙනවා කියලා නමුත් හිතෙනවද විනාඩියකටත් රැක්ක බව අනුමෝදන් නොවි. උර විනාඩි දෙකකට මේක ලොක් කරන්න බෑනේ. කදාවත් බෑ. එනිසා මේ ශුන්්‍යතාව වක්ඛන්ති කියලා කියන්නේ අපි දැනටමත් ඔසවා තබලයි තියෙන්නේ. අපි දැනටමත් දැහැින උසස් තැනක ඉන්නේ. මම මේ නම්බුවක් ඇති කරලා දෙන්නවක්වත් එහෙම නැත්තම් මේ සුදුහුණු ගන්න කරනව නෙවෙයි. අපි කෙලස් එක්ක සලකලා කතා කරනකොට සිල්වතයි කියලා කියන්නේ පහ වේවා අට වේවා නව වේවා 10 කොයි සීලෙ වුණත් එකයි. ඒ සීලෙ රකින්නවා නම් ඒ මිනිස්යා පිළිබඳව දෙයියෝ බ්‍රහ්මියෝ පවා පුදුමාකාර ගෞරවයක් කරනවා එන්නේ ඒ සිල් රකින්න අමනේ අර. ඌට තේරෙන්නේ නැහැ. ඌ ඒකට අයියෝ මට මීට වැඩි ලොකු සීලයක් ගන්න තිබ්බනේ. කී කියා යට නොලැබිච්ච දේවල් ගැන තැවෙනවා. ඌට කවදාකවත් ඔය ශුන්්‍යතාවක් අන්තියක් හම්බෙන්නේ නැහැ. ශුන්්‍යතාව විහරණයක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා සරුවත් යන ඉස්ලාම ගැන සම්දස්සේටි සම්දර්ශනය කළ පෙන්වන පුතේ ඔබ දැන් මෙතන මයි ළඟට එනකොට මෙච්චරක් වැඩ කරගන්න. නමුත් සරුවත් යනanse ඒක ඒ තරමටම දන්නවා මූ මේ කවදා සමාදම් වෙන්න දන්නේ නැහැ. ඒ නිසා දෙවෙනියට ගන්න සමාදම් කරනවා. ඔබ මතක තියාගනින් දැන් ඔබ බුදුන් ඉදිරිපිට ඉන්නේ. මතක තියාගන්න ඔබට අංග පුලාවක් සහිත මනුස්සකම දැනටමත් හම්බෙලයි තියෙන්නේ. මතක තියාගන්න උඹට ඕන නම් වර්තමානයේ හිත දැන් උනත් ගන්න පුළුවන් ක්ෂණ සම්පත්තිය උඹ ඇතේ තියෙන්නේ. මතක තියාගන්න උඹට ඇහෙන බණ තියෙනවා ලෝකේ. මතක තියාගන්න උඹට පූර්වදර්ශ සත්පුරුෂයෝ ඉන්නවා ලෝකේ. මතක තියාගන්න උඹට ඕනලාක පැවිදි වෙන්න පුළුවන් කියලා එයාට ඒක සම්දර්ශනය කළා සමාදම් කරනකොට තෙදවත් වෙලා එනවා. ඒ බුදු තෙදට මේ කියන අපි මේ වෙනකම් මෙතෙන් ආපු ඒ ගමන බුදුන්ගේ අදිෂ්ඨානයක් මිස අපේ බලපුරුවන්කාරකමට ආඩම්බරයට කරගත්ත දෙයක් නෙවෙයි. බුද්ධෝත්පාද කාලයක් නොවුනනම් අපි කොහෙද? මේක බුද්ධෝත්පාද කාලයක් නොනම් අපි කොහෙද? ඒ දවසක් ලොකු ස්වාමීන් වහන්සේ ඇඳේ ඉඳගෙන ඉන්න ගමන් කියනවා මොකද්ද ඔය උරතලයක් ඉවරච්ච වෙලාවක අනේ නම සාසනයක් නොතිබුණා නම් අපි වගේ මිනිසුන්ට මොකද වෙන්නේ කියලා. දැන් මහානගමක් නොතිබුණා නම් මං වගේ එකට කරන්නම බිස්නස් එකක් නැහැ. දන්නේ එච්චරයි. ඒකට ඉතින් කට අර වහන අඬ අර පාන මං කෑ ගැහුවට මහානකම නැතුව මට මොන දේ දුන්නත් මං පරාදයි. ඒක මම මගේ ජීවිතේ අවුරුදු 36 වෙනකන් දැකලා තියෙනවා මොන දෙයක්වත් මට බෑ. ඒ නිසා මහානකමක් හැදිලා තිබුණ නැත්තම් මං එනකොට ලෝකෙ මේ මහානකම කියන එක තිබුණ නැත්තම් මං අගේ මිනිහකට මොකද උම්මලකට හොද්දකට දාන්න උම්මලකට කැලලකට මගේ වටිනාකමක් නැහැ. සාහසනයක් තිබුණින්දනේ අපි මේ දේ කරන්නේ. මේ සාසනෙත් අම්මා අප්පා නිසා හෝ වේවා සංතාර බුද්ධකට හරි වේවා අපි ඒකට ඇදිලා ගිහිල්ලා බොහෝ දෙනා කරනවා ගෙනෙන්නේ අපි අපකප වෙලා යම් ප්‍රමාණික සීලක පිහිටලා යම් ප්‍රමාණික සමාජයට නැඹුරු වෙලා යම් ක්‍රමකට විපස්සනා නැඹුරු වෙලා පරිසර සකස් කරගෙන ආපු එක සමාදන් වෙනවනම් අපි සියලු දෙනා ශක්තිති රජපැටව් වගේ අපි ශාක්‍ය සිංහයෝ නමුත් අපි දැන් නිකම්ම බලු සිංහයෝ වෙලා උදේ ඉඳලා හැන්ද වෙනකන් අඬහව ගන්නවා අරක නෑ මේක නෑ අර කෝණ විප්ලව කරනවා උද්ඝෝෂණ කරනවා මොකටද මේ බල්ලෝ ගන්න අසුචි ටිකක් නෑ කිය. බල්ලෝ අසුචි කාට සිංහයෝ කන්නේ සිංහයාට බය වෙන්න දෙන්නේ අසුචි නෑ කියලා. ඒ නිසා අපි හරියට දන්නවනම් බුදුහාමුදුරු පෙන්නන සම්පූර්ණ චිත්‍රයට සාපේක්ෂව මෙන්න සම්දර්ශනය මෙන්න සමාදම් කරවි. බුදුහාමුදුරු සමාදම් කරලා පිනෝ උඹලා ඔතෙන් ඔබ ඔතෙන්ද ආවේ. උඹත් ඉන්නකොට ගොඩාක් උසස් තත්ත්වයක ඉන්න මිනිස්සුත් එක්ක බලනකොට දුස්සීලොත් එක්ක බලනකොට තිරිසනුත් එක්ක බලනකොට දෙයියොත් එක්ක බලනකොට බ්‍රහ්මත් එක්ක බලනකොට යක්කුත් එක්ක බලනකොට ප්‍රේතයොත් එක්ක බලනකොට නමු පුතේ නමුන් දුවේ උඹල කදාකත් උක සමාදම් වෙන්නේ නැහැ ඒ නිසා බුදුරජාණන්සේක සමාදම් කරනකොට බුදු ගුණ Tamanට තේරෙනවා මේ මන්තුලෙන් ක්‍රියාත්මක වෙන්නේ බුදුහාමුදුරන්ගේ ආංශික ශක්තිය බුදු කෙනෙක්ගේ තියෙන යම් යම් ශක්ති වගේක් මේ සංසාර ගමනේ ඇදෙන මං වගේ නරපණුවෙක් ගාව ටිකක් තියෙනවා. අපි දන්නේ මොන එක gediya පිටින් මෙන්න ඕනේ කෙලින්ම බුදු රැස් වී දෙන්න ඕනේ 18 රියන් වෙන්න ඕනේ උඩින් යන්න ඕනේ අනුන්ගේ හිත බලන්න ඕනේ මේ කුණු හරප වගේක් කවුද අපි ඔලුවට දාලා අපිට හම්බෙච්ච ටික අගේ කරන්න දන්නේ නැහැ. ඒ නිසා බුදුරජාණන්සේ සම්දර්ශනය කළ සමාදම් කරනවා. ඒ නිසා බුදුරජාණන්සේ මේ සමාදම් කරවීම සඳහා තමන් වහන්සේගේ ජාතක කතා ගෙන අරපාන. තමන් වහන්සේගේ මනුස්සකම මමත් ওই වගේ තැන්වල ඉඳලා තියෙනවා. මටත් මෙන්න මෙහෙම වෙලා තියෙනවා කියලා කියනකොට අර මනුස්සයා කියන අනේ එහෙව් වෙච්ච කෙනෙක් අද බුදු වෙලා. ඉවරයි. එතකොට ප්‍රශ්න ඉවරයි. මට හොඳට මතකයි මං ඉස්ලාම් පැවිදි වෙච්ච දවසේ නෑ දෙපත් දෙකක් ගන්න නැති වුණා. ඔය දානශාලා විස්තරහා සිවුර අඳිනවා මං දැන් හෙන සීරියක් දැන් තියනවා. අලුත්ෙම පැවිදි වෙච්ච ගමන් සිවුර අඳිනකොට අපි දෙවුර වහලා අඳින්නේ පල්ලෙහාට එන්නේ. දැන් මම හොඳටම ඇඳලා ෆිට කරලා බලනකොට තනි උරේට ඇඳලා දැන් ගෙඩියත් ගහන්න කිට්ටුයි. ඒක පාට මත මතක් වුණා දැන් ඔන්න බරක් දගෙන තියෙන්නේ කියලා බලනකොට ඥානන්ද සාන්තේ ළඟටලා ඉන්න මම දැනගත්තා මට දැන් ටොක්ක්ක් කනිනවා කියලා මං ගිහලා කිව්වා ස්වාමීන් වහන්සේ බලන්නකො වෙච්ච වැඩි මේ දිවුර වහන්න කියලා. ඇන්දට මොකද තීරියස් කමට ඇදලා තියෙන්නේ තනි උරේට වහලා තියෙන්නේ කියලා. ඒ නිසා hinaලකව මටත් ඔක වෙලා තියෙන ආයසුතුන් කියනකොට මගේ තිබුණ ටෙන්ෂන් එක හේම බැලලා ගියා. මටත් ඔක වෙලා තියෙනවා. සිලිලාරේට වෙනවා. ඒක දෝෂයක් නෙක හුරුතලයක්. ඉතින් ඒ වගේ බුදුරජාණන්සේ කියනවා පුතේ දුවේ උඹ වගේම තමයි මම මේ බෝධිසත්ව සම්භාර පුරන කාලේ ඔයන් බොය කියන වැරද්ද මට අරින් අනන්ත වෙලා තියෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ මට බුදු වෙන්න පුළුවන් වුණා. උඹ තමයි ඕක ඔළුවේ තියාගෙන ඕක පිළිකාවක් කරන තැවෙන්නේ. ඒක නිසා සමාදම් වෙනවා. ඒ නිසා අපි ළඟ තියෙන පින් ටික අපි මේ ගෙන අරගෙන ආපු ඉදිරි ගමන ගැන සමාදම් වෙනවනම් අපිට නිවන් ඕනේ නැහැ. අපි දැනටමත් ඉන්නේ ඒ දිහාට ඔළුව දාලානේ. එන්ජන්සෙන් කතාවල කියනවා කොහේ උඹ හිටියත් මතක තියාගන්න උඹ නිවන කරා යන ගමනේ මාතර මැද ඉන්නේ. හරි අලෝක මෙයා පොඩ්ඩක් නෙවෙයි ඔක්කොමලා ඉන්නේ එකම ගමනේ. ඒක නිසා හරියට මෙයාට කෙනෙහිලි කරන්න යන්න එපා. ඔය හැම කෙනෙක්ම අමාරු සංසන්දනයක් සමතුලිතතාවය රැකගෙන ඉන්නේ. ඕහොම මරම්පලයක්. විශේෂයෙන් උඹට කරන්න තියෙන මුල් ටික වැඩ ඉවරයි. දැන් මේ ගොඩනැගිල්ලේ අද ඔය ෆවුන්ඩේෂන් එක දැම්මට පස්සේ ගොඩනැගිලි හදන්නේ මොකද්ද? දඩ බඩ දඩ බඩ ගාලා පොළොවේ මට්ටම ගත්තට පස්සේ ගොඩනැගිලි හැදුවට පස්සේ ඕක පේනවද? නෑ. ওই ටික පේන්නේ නෑ. ඕනේ තට්ටු ගහනක් ගහන්න ගහපු ෆවුන්ඩේෂන් එක යට කරගෙන තමයි ගොඩනැගිල්ල එන්නේ. ගොඩනැගිල්ල බොම උදාටුවට තෙදට හිටියට ඔකේ වැඩ කෑල්ල තියෙන්නේ ෆවුන්ඩේෂන් එකේ. ෆවුන්ඩේෂන් එක හරියට දැම්මනම් ඕනේ තට්ටු ගහනක් ගහතයි. නමුත් ෆවුන්ඩේෂන් එක අගේ වෙන්නේ අගේ ආඩම්බරයට යන මොකද පොළොව යට තියෙන. ඒ නිසා අපි මේ අද ඉන தത്വෙදී සම්දර්ශනය කරලා බැලුවොත් සමාදම් වෙන්න ගියොත් අපි මේ නොලබපු දේවල් ගැන කනගාටු වෙනවට වැඩිය කොච්චර කාය දර්ථ චිත්ත දර්ථ වලින් අපි ශූන්‍යද කියලා බැලුවොත් ඉතුරුලා තියෙනවා. ඒක නෙවෙයි ප්‍රශ්න තියෙන්නේ අහිංකර ප්‍රදේශේ වැඩි. ඊට පස්සේ තමයි බුදුරජාණන්සේ සමුත්තේජේ ඊට පස්සේ කියන පුතේ උඹ ඔතන හිටපන් ඔක හොඳයි ඔක දක්ෂයි. හැබැයි මෙතෙන් යනකයි යන්න තියෙනවා. ඊට පස්සේ පරිතද කරපන්. වරින් යන්න මාත් එක කියලා සමුත්තේජනයක් කරන් දෙන එකනේ අර තෙදක් කරන් දෙනවා. ඔබ දැන් සීලේ යම් ප්‍රමාණයට අරන් තිනවා. ටික ටික සමාධිය පිළිබඳ හැඟීමක් තියෙන ඔය පුංචි සමාධිය නම් මදි. ඔක තව ටිකක් මෙන්න මෙතෙන්ට යන්න ඕන. ඔග ගිහිල්ලා විපස්සනාට නගන්න ඕන කියලා අර තමන් ඒ කෙනාට යකි සංඥාව දීලා තෙද ගන්නවලා සමාදම් කරවලා තමයි ඊගාව පාඩම්පත්ති අතර දෙන්නේ. කවදාවත් වටන්නේ හොඳට මතක තියාගන්න ධර්මය හෝ සංඝයා හෝ සරුවච්චන් වහන්සේ කිසිම කෙනෙක් මොනම හේතුවක් නිසාත් වටන්නේත් නැහැ චෝදනා කරන්නේත් නැහැ මේ ශාසනය වරදොලා ගත්ත මිනිස්සු විශාල සදාචාර සම්පන්න වෙන්න හදලා සදාචාරවාදීන් වෙලා අනුන්ගේ වැරදි තමන් දැක දැක තමන්ගේ වැරදි දැක දැක පුදුමාකාර කටුකෝල් ජීවිතයක් ගත කරනවා. කවුරු වැරද්දක් කරුවත් හිතනක් කරගන්න. තමන් වැරද්දක් කරුවත් හිතනක් කරගන්න. ඉතින් මේ මනුස්සයා ගත කරන්නේ කටුවත්තක් දූවිලි බාරක ඇදගෙන යනවා වගේ පුදුමාකාර කලබලයක. මේක සුන්දර ගමනක් මේකෙදී. බුදුරජාණන් ශ්‍රී කීර්තින මේක සුගතයි. උන්වහන්සේට සුගත කියලා නමක් තියෙනවා. මෙච්චර කටුක ජීවිතේ hina වෙවි යනවා. මම මෙතෙක් කල් ආවෙත් කාගකත් කර පිටට කොට වෙලා නේ. මම මෙතෙක් ආවා. මේක අමාරු හරිය. තව ඉස්සරහට තියෙන හරිය මම hina වෙවි යනවායි කියලා කියන එකයි බුදුගණගේ බෝසත්ත්වයන් වහන්සේගේ තියෙන ගතිය. එදා උන්වහන්සේගේ ಗುಣ නමෙන් එකක් තමයි සුගත. කදාකත් චරිචුරු ගෑවේ නෑ මං උඩත් තියන්නවා බුදුරජාණන්සේගේ ඇඳපු චිත්‍රයක් වෙන්නේ නැති අර දුෂ්කර ක්‍රියා කරනකොට උනත් ඇස් දෙකේ තියෙන තෙද අන්තිමන බොක්ක අත ගන්න පිට අත ගෑවෙන තරමට ගෙවිලා. ඇස් දෙකේ බලන්න බලාපොරොත්තු සුන් වෙලා නැහැ. අපිට මේ මැස්සෙක් වහනකොට ඔක්කොම බලාපොරොත්තු සුන් වෙලා ඉවරනේ. කැස්සක් අහිනකොට ඔක්කොම ඉවරනේ. අල්ලපු ගෙදර ප්‍රශ්නයක් වෙනකොට නැත්නම් බබාට ගෙහැම්බිරි සායනට අම්මට උනනේ. අම්මා මැරෙනකොට දරුවා මැරිලා ඊට කලින්. අම්මා මැරෙනකොට ටෙලිග්‍රෑම් එනකොට දුවට heart attack. අයියෝ මෙහෙම නරිවන්දන් එක්ක මෙහෙම නරපණුවොත් එක මොන ගමනක්ද? ඒ නිසා කියකිය මේ ගීයන්ගෙන් වෙන්වීම නැත්තම් මේ ගෑනුන්ගෙන් පිරිමින්ගෙන් වෙන් වෙනවා කියන්නේ මේ ගී කාමභෝගින් වෙන්වීම පුදුමාකාර සාන්තියක්. මොකද මේගොල්ලෝ කුණු කරදර දුක් කරදර එකතු කරන රේක්ක වගේ. කුයි හරි කුණු කන්දලයක් අරගෙන දැන් ළඟ ඉන්න කට්ටියකෙත් ගන්නවා. මට නම් මම නම් වැලමිටෙන් අනින්නේ තෝත් මක බෑවිය කුණු කන්දලෙත් මක බෑවිය මට ඕනේ නැහැ. එහෙම දෙයක් අහන්නත් ඕනේ නැහැ, දකින්නත් ඕනේ නැහැ. මොකද හරි සුලබයිනේ. <clears throat> අනුගේ වැරදි හොයන එක තමන්ගේ වැරදිට කාශ්චාත්තාප වෙන එක ඕකේ තියෙනවද ප්‍රතිපදාව <clears throat> නැත්නම් ඕකේ තියෙනවද ආඩම්බර වෙන්න දෙයක් එකකටවත් මායින් කරන්න නරකයි මායින් කෙරුවොත් අපේ ලැබපු ශූන්‍ය භාවය අපිට කාදාත් අගේ කරන්න බෑ ඊට පස්සේ තමයි අපිට පුළුවන් වෙන්නේ ඉතුරුලා තියෙනවා ටිකක් බුල්ඩෝසරින් අයින් කරන්න පුළුවන් හරි හවලෙන් අයින් කරන්න පුළුවන් අයින් කරලා තියෙන දැන් කංග හැන්දෙන් ගන්න ටිකක් තියෙනවා ඉතින් ඕක මොකද්ද ඒකට කියන්නේ මගේ බාධාවෙන් ඔලිය අලියක්කට ඉන්දියාප්පයක් මොකද්ද? ඔය කාලා දාන එකයි තියෙන්නේ. ඒකත් ඉතින් එක කම්බරලා කන්න ඕනේ. ඔච්චර අලිය කිතුල් ගන්න එකේ කිතුල් පිට ඉන්දියාප්පයක් මොකද්ද අලියට? ඒ නිසා අපි කාලා තියෙන කෑමනත් එක බලනකොට ඉස්සරහට තියෙන බොහොම සුළු වැඩක්. හැබැයි ඒකට අවශ්‍ය කරන මේ හැකි සංඥාව මේ ශූන්‍යතාවේ හරහා එහෙම නැත්නම් ශුන්‍යාවත ශුන්‍යතාවක් හන්ති කියන එක හරහා බැලුවොත් ඕනම කෙනෙකුට භාවනාවට බෙලමිලා සතුටින් වෙන කෙනෙකුට නිවනේ සුන්දරත්වය නිවනේ පිරිච්ච ගතිය නිවනේ තියෙන හුදකලාව නිවනේ තියෙන විස්රාමය දැනටම 100ක් විඳින්න පුළුවන් කිසිසේත්ම කවුරු හරි කිව්වොත් එහෙම නෑ නේද තමුසේ තම නිවන් දකින්න එකට ප්‍රශ්නයක් නෑ බෑබේ ජොලිය ඉන්නවා ඒක හම්බෙයි මං වගේ කෙනෙකුට නිවන් හම්බෙන්නේ නැත්නම් කාටද හම්බෙන්නේ අපි වගේ මෙහෙම යෙදිලා ගත කරන්නේ නැති කෙනෙකුට අපි අසහැර චිට් එක දාලානේ තියෙන්නේ කොයිලට අසය ගහයි චිට් එක දාපු නැති මිනිසුන්ට අසය වදින්නේ නැහැ. අපි කොහොමඩක් බැරදුනට ගමනේ චිට් එක දාලා තියෙන්නේ. අපි ඒක ලියල ගත කරනකොට මේ බණ ඇහෙනකොට මට හින්නේ සරුවචන්ස අපිට කොච්චරක් ඒ නිවනේ තියෙන හුදේකලාව ඒ නිවනේ තියෙන විවේකය ඒ නිවනේ තියෙන විශ්‍රාමකම මේ දැන් අතට ගෙනල්ලා දෙනවා. ඊළඟ කෙනා ඔබ කරගත්ත මේ තාක් කරගත්ත ටිකට සතුටු සාමීචියා ඊළ කරන්න තියෙන ටික ප්‍රමාණ කරපන් ඒකල බලපන් කරන්න තියෙන කොච්චර පොඩි දෙයක්ද කියලා. හරියට රත්තරන් භාණ්ඩයක පිට ගෑවිච්ච කච්චල් ටික වගේනේ. රත්තරන් භාණ්ඩේ තියෙන ඝනකමත් එක බලන කච්චල් කියනක මනින්න බැරි තරම් පුංචි තට්ටුවක් නේ. ඕක මැක්ුවේ නෑයි කියලා රත්තරන් වටනකම අඩු වෙන්නේ නෑනේ. ඕක ගින්නේ දාලා වතුර දාලා මදිනකොට ඕක කච්චල කපලා යනවා. ඒක නිසා රත්තරන් විකුණන විසි කරන්න ඕනේ නෑනේ. හැබැයි ඒකට නිකම් බෑ ක්‍රමික වැඩපිළිවෙලක් තියෙනවා. ඉස්සරහට දරුවචන් වහන්සේ මෙවැනි වාතාවරණය සකස් කරගත්තට පස්සේ කියන්නේ මාතුක මේ මිගාර මාතු භාෂාදී අස්සයෝ අලි හරක් වෙලඹු නෑ දන්නවා. කාමභෝගී ස්ත්‍රී පුරුෂයන් නැති බව දන්නවා. මිල මුදල් නැති බව දන්නවා වගේ තමන් මේ තිකල් අයින් කරගත්ත මේ කාමයට ලෝකයට සම්බන්ධ දේවල් බන්ධන කපාගත්ත එක දන්නවනම් දැන් යෙදිලා ඉන්නේ භික්ෂුන් වහන්සලත් එක්ක <clears throat> මේ ටිකයි මට කරන්න ඕන කියලා දන්නවා කියන පසුබිම සකස් වුණාට පස්සේ ඒ උපමාවම නැත්තම් ඒ රූපක මාර්ගයෙන් සරුවචනාසේ ඉස්සරහට යන හැටි මේ හැකි සංඥාව ගත්තට පස්සේ ඊටු සූක්ෂම කෙලස් කපාගෙන ඉදිරියට යන හැටි අන්තිම දක්වා මේ සූත්‍රය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේ ඇත්තටම මම වෙලා ගත්තේ ඒකට අවශ්‍ය පසුබිම මානසික පසුබිම සකස් කිරීම පිළිබඳව බුදුරජාණන්සේ කොච්චර උනන්දුයෙන් ආධුනිකයෙක්ගේ පැත්තෙන් බලලා එහෙම නැත්නම් හීනමානී ඇති කෙනෙකුගේ පැත්තෙන් බලලා කොච්චර අම්මා කෙනෙක් දරුවෙක් කෙරෙහි කරුණාවෙන් බලනවා වගේද ප්‍රඥාව ඉදිරිපත් කරන්න ඇවිලාදී කරුණාවෙන් හොඳට යාට කිරිපෝලා මානසිකත්වයක් හදලා දෙනවා. හදලා කියනවා වැරදිච්ච පරිචිද්ද වලන කතා කරන්න එපා. වැරදිච්ච පරිචිද්ද වෙන කතා කිරීම කියන්නේ කෙලෙස් වලට කිරිපෙවීම. කෙලෙස් වලට පොහොර දැමීම. ඔබට හරි ගිය හොඳ ටික විතරක් බලපන් කියලා. ඉතින් දේශනාව අවසන් කරමින් මම කැමැති කියන්නේ මේකට තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. මෛත්‍රී භාවනාවට බුදුන් දෙන අර්ථකතනෙ තමයි සුභ පරමාහම්බික වේ මෙත්තා චේතෝ විමුක්තිං වදාමි ඉද පඤ්ඤස්ස බික්ඛුනෝ උත්තරින් අපට විජ්ජන්තස්. මහණේ ජීවිතයේ තියෙන හොඳ පැත්ත සුභ පැත්ත විතරක් බලපන්. සුභය පරම කරගනින් සුභවර්මහම් භික්කවේ මෙත්තා චේතු විමුක්තිය වදාමි. සුභය පැත්ත බලන එක තමයි චේතු විමුක්තිය. මෙත්තා චේතු විමුක්තිය කියන්නේ ඉදපඤ්ඤස්ස භික්කුනේ මේ සාසනයේ ප්‍රඥාවන්ත භික්ෂුව උත්තරින් අපරිවිජ්ජන්ත. නිවන් දකිනාතෙක් උඹට තියෙන එකම සංහිඳියා මොකද්ද? ජීවිතේ හොඳ පැත්ත බලපන්. ලැබපු හොඳ ටික බලපන්. උඹ නරක බලන හැම වෙලාවෙම ද්වේෂය වඩනවා. මෛත්‍රියට හානි කරනවා. එතකොට උඹ කරා මෛත්‍රියට එන්න විදියක් නෑ. ඒ නිසා හැම පැත්තම හොඳ පැත්ත බලපන්. හොඳ පැත්ත බලලා සන්තෝෂ වෙලා ඵලයන් තන්ත්‍රසලා යනකොට ඕනේ අභියෝගයට මුහුණ දීගෙන තමන්ගේම අත්දැකීම් ටික තමන්ගේම ක්‍රමසහ විදි පාවිච්චි කරමින් ඉදිරියට උපක්‍රම හොයන්න පුළුවන්. ඒ දේ දිගටම සරුවච්චන් වහන්සේගෙන් එහෙම නැත්නම් තමන්ගේ ගුරුවරයාගෙන් එහෙම නැත්නම් අත්නිම්මෙතෙන් බලාපොරොත්තු වෙන්න වෙන්න වෙන්න හිත දීන වෙනවා. Taman තුලින් තෙදවත් කරගන්න පුළුවන් නම් එnde ende ende ඒ බුද්ධ ගුණ දහම් ගුණ සංඝ ගුණ සීල ගුණ Taman තුලට එන නිසා මේ ශූන්‍යතාවය නැත්නම් ශූන්‍යතා වාසය ඒකට කියන්නේ මේ ශූන්‍යතා විහරණය නැත්නම් ශූන්‍යතා වක්ඛන්තිය කියලා කියන්නේ නිකම්ම නිකං හුදු යෝනිසමංස්කාරයක් විතරයි. අපි ළඟ දැනටම තියෙන එක දිහා හැකි සංඥාවෙන් කරගන්න කරගැනීම කියන සංඥාවෙන් බලන්න පටන් ගැනීමයි. ඉතින් මේ මතින් අපි හෙට බලාපොරොත්තු වෙමු. කොහොමද ਸਰවචාන්සි අපිට මේ සියුම් තැනකට අපි යොමු කරවන්නේ කියලා. ඉතින් ඒ නිසා සීළු දිනාට මේ ධර්ම කොටාසේ Taman කෙරෙහි හොඳ මෛත්‍රියක් ඇති කර ගැනීමටත් ඒ වගේම Taman කරගෙන ආපු වැඩ පිළිබඳව Tamanම සතුටු සමාදන් වෙන අදහසින් සතිය වඩා ගැනීමටත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා සීල දිනාට ශනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා